අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ඊ වගේම අදත් ඇසුනේ ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලට එහෙම නැත්නම් ඒකට පොදු කමටහන් සුද්ධ කිරීම කියන්න පුළුවන් නැත්නම් ධර්ම සාකච්ඡාවක් කියන්න පුළුවන් ඉතින් ඊයේ මම පොඩි විස්තරයක් කරාට අද අවශ්‍ය වෙන්නේ කවුරු ඇත්තටම ඊයේ ලියලා තියෙන ප්‍රශ්න හොඳයි ඉදිරිපත් කරලා තියෙනවා ඒක ගොඩක් කරාට මේ ප්‍රශ්න හොඳ වෙච්චාම ලියපයට වගේම වැඩමුළු සංවිධානයේටත් ඒකේ පුංචි නම්බුවක් යනවා. මම හරි අකමැති ඒක දෙන්න. ඒක මගේ හැටි. ඒ වුණාට ඊයේ ඉදිරිපත් කරපු ප්‍රශ්න හොඳයි. ඒ නිසා අනික් අයත් මම හිතනවා පුළුවන් තරම් ප්‍රශ්න ලියන්න. يعني ඊයේ 22ක් තිබුණා ඒකත් ලොකු ගාණක්. මේ කියවන එකකටත් වතුර එකක් දෙන්න අඩු ගානේ. තේනවද? හරි. ඊට පස්සේ එතකොට මේ ලියන එකෙන් තමයි Tamange භාවනා ජීවුණු අල්ලන්න පුළුවන් වෙන්නේ. ලැජ්ජයි කියලා පස්ස ගහලා නොලිය හිටියොත් තමන්ට ඒ කාරණාව ඉෂ්ට වෙන්නේ නැහැ. ඒ නිසා ඒ ඉදිරිපත් කිරීම මම උනන්දු කරනවා ඊයේ දීපු ආදර්ශය හොඳයි. මම ඒ නිසා මතක් කරන්න යන්නේ මම ඉල්ලා හිටනවා අපේ ගජවීරුපාසකම් මගේ අද ඉදිරිපත් වෙලා තියෙන ප්‍රශ්න සභාවට ඉදිරිපත් කිරීමෙන් සතිವಾರයේ අපිට ආරම්භ කළ දෙන විදියට. අද ප්‍රශ්න තියෙනවා 18ක් ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ සතිපාසල සම්බන්ධව. ඒක අවසාන වශයෙන් ඉදිරිපත් කරන්න. හොඳයි. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් අවසරයි. පරියංක භාවනාව. පරියංක භාවනාවට ආසනයේ හොඳින් වාඩි වුනිමි. ඉඳගෙන සිටින ඉරියව්වට සිත ගෙනාවෙමි. කකුලේ නැමී ඇති තැන් ඇඳුම ඇඳුමට තද වූ ස්ථාන දැනුනි. සිත කයේ තබාගෙන සිටීමි. එවිට හුස්ම ගන්න ආකාරයට අනුව පපුව ඉහළ පහළ යන ආකාරය ප්‍රකට විය. සිතේ අරමුණ තුල තබාගෙන සිටීමි. ටික වේලාවකින් ආස්වාස ප්‍රස්වාසයේ ඊතා සියුම් ලෙස දැනුනි. ආස්වාසයේ ප්‍රස්වාසයේ වෙන් කරගෙන එයට සිත තබාගෙන සිටියෙමි. වාර 7-8ක් පමණ පසු එය නොදැනිනි. ටික වේලාවකින් කිසිවක් නොදැනී ගොස් තිබී නැවත ගැසී ආස්වාස ප්‍රස්වාසයේ දැනෙන්නට විය. එය පෙරට වඩා ගොරෝසු විය. උඩුතොලේ ස්පර්ශ වන ආකාරය දැනුනි. නැවතත් වාර හත අටක් පමණ පසු එය නොදෙනුනි. ටික වේලාවකින් නැවතත් දැනෙන්නට විය. එවැනි අවස්ථා තුනක් හෝ හතරක් පමණ අද්දුටිමි. සිත අරමුණු ඔස්සේද ගිය අවස්ථා විය. අවට ශබ්දද ඇසුනි. කකුලේ දන හිස කොන්ද පිටුපස වේදනාද දැනුනි. සක්මන් භාවනාව. වැලිමලුවේ කෙළවරකට ගොස් සිටගෙන සිටින ඉරියව්වට සිටගෙන ආවෙමි. කකුල් පොළොවට තද වී ඇති බව දැනුනි. ශරීරයේ පැද්දෙනවාක් මෙන්ද දැනුනි. සක්මන් මළුවේ වාර 5ක් 6ක් ඇවිදින ආයයි සිතමින් එහා මෙහා ඇවිද්දෙමි. පසුව වම දකුණ ලෙස පියවර තබමින් ටික වේලාවක් සක්මන් කළෙමි. අවට ශබ්ද දැසුනි. වැහි පොද වැටෙනවා දැනුනි. වම දකුණ ලෙස සක්මන් කරගෙන යන විට ඉබේම වාගේ එය නැවතී පොළවේ ස්පර්ශයේ දැනීමට පටන් ගත්තේ. වැලි පොළවේ තද ස්ථාන, සියුම් බව, තෙත බව, වියලි බව කකුල් දෙකට දැනෙන ආකාරය මෙනෙහි කරමින් සක්මන් කළේය. පොළවෙන් ඉහළට කකුල එසවෙන විට දැනෙන සැහැල්ලුවද අද්දුටිමි. මෙලෙස සක්මන් කරන විට ස්පර්ශයෙන් සිත ඈත් වී පයේ චලනය පමණක් දැනෙන්නට විය. ඇවිදිනවා පමණක් සිතුනි. අරමුණින් සිත ඈත් වී ඇතැයි සිතමින් නැවතත් ස්පර්ශයන්ට සිත යොමු කරමින් සක්මන් කළෙමි. ගෞරවනීය ස්වාමින් වහන්සේ තවදුරටත් උපදෙස් ලබා දෙන සීක්වා. ඔබ වහන්සේට මේ ගෞතම බුද්ධ ශාසනයේම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා සාදු සාදු සාදු මේක මතක් කිරීම දෙකක් නැත්නම් ගමනාන් සුද්ධ කිරීම දෙකක් පරියන්කේට සහ සක්මන්ට අදාළව මතක් කරන්න කැමතියි මේක ඉදිරිපත් කළ තියෙන ශෛලිය හොඳයි. සක්මනේදී පරියංකේදී හරි විදිහට අරමුණ නැති වෙලා ආයෙත් අරමුණ මත වෙනකොට තිබුණට වැඩිය ගොරෝසුයි කියලා මේක විශේෂයෙන් සඳහන් කරලා තිබුණා. ඒක නැවත නැවත බලන්න. හුඟක් වෙලාවට වෙන්නේ නැවත මතු වුණාට ඉසල තරම් ගොරෝසු වෙන්නේ නැහැ. ඊට පස්සේ ඒක බලනකොට ආයෙත් නැති වෙනවා. ආයෙන ඉබේම ආයෙ මතු වෙනවා. ආයෙ ඒක මත භවනා කරනකොට ආයෙ නැති වෙනවා. ඉස්සරහට ඉස්සරහට යනකොට ඒ නැවත මතුවෙන අරමුණ මත භාවනා නොකරම ඒක තුනි වෙන්න පටන් ගන්නවා. මෙනී නොකර මනසිකාර්ය නොයොදා ඒකට මේ ඉල්ල නොකරත් වෙන්න බුණා. එතකොට හිත වර කර්මුණ ඇතුව යනවා වර කර්මුණ නැතුව යනවා. සතිය පවතින අරමුණ ඇතුව අරමුණ නැතුව. මේක දිහා බලාන ඉරපුවාම සමහරු අරමුණ නැති වෙනවා දකින්නට සතුටක් ඇති කරනවා. සමහරුන්ට අරමුණ නැවත ඇති වෙනවා දකින්නට සතුටක් ඇති වෙනවා. එමෙ විය යුතු කියන එක නෙමෙයි මම කියන්නේ. එමෙ වෙන්න ඉඩ තියෙනවා. අන්නේ තියෙන කටු කොහොල් නැති වෙනකන්, කහට නැති වෙනකන්, කෙලස් නැති වෙනකන් ඇති වෙන්නේ ධර්මානුකූලව හේතුඵල ධර්මයකින්. නැති වෙන්නේ හේතුඵල ධර්මකින් දැන් යන්නේ හේතුඵල ධර්ම දෙකක්. එහෙම නැත්නම් ස්වංසිද්ධ දහ භාවයක්, සාපේක්ෂ භාවයක්. මේක තියා බලලා මොනම විනිශ්චයක්වත් නොකර මොන විදිහකට gadu ගන්නේ නැතුව කරප්පන් එන්නේ නැතුව චේතනා පහල කරන්නේ නැතුව බලන්නේ හිටියොත් ඒක ලොකු ආශයක් වෙනවා Tamande ඒ බලානින ටිකේ කවදාකවත් ආතතියක් එන්නේ නැහැ. අර කොහොඳයි මේක නරකයි කියපු ගමන් ආතතිය. බලාපොරොත්තු සහ බලාපොරොත්තු සුන් වේ. ඒ නිසා මේක අර කියන අනායාසයෙන් අරමුණු මතුවෙනවා අරායාසයෙන් අරමුණු නැති වෙනවා කියන දේ ආ බලහින්න පුළුවන් නම් ඒක පටිච්චසමුප්පාදයේ දැකීමට කරන ලොකුම ගෞරවයක් යමෙක් පටිච්චසමුප්පාදයේ දකින්න නම් ඒකේ නා බුදුන් දකින්නයි කියලා බුදුහාමුදුරු කියලා තියෙනවා යමෙක් ධර්මයේ දකින්නවනම් පටිච්චසමුපාදය දකි. යමෙක් පටිච්චසමුපාදය දකින්නවනම් මාව දකින්නයි කියන්නේ. ඉන්සයන් සිත දෙයක් බලන්න. ඒකේ කෙටි සටහනක් කියනවා සක්මණේ හරියට වම දකුණ ඔසවන යවන තබනවා කියනකොට නිකම්ම සක්මන් කරනවා පේන්න පටන් ගන්නවා. අච්චර විස්තර නැතුව. ඒක අදියුණුවක් කියලායි මම මේ කියන්න හදන්නේ. ඒකත් අනායාසයෙන් එනවා. ආයේ යන්න එපා වම දකුණ හොයන්න. ගියත් ආයශරයක් අපි නිසන්වනේ වචනෙන් කියන gediya පිටින් ඇවිදින බව දන්නවා. ඉඳගෙන නැහැ. අන්නේ වෙලාවේ අනායාසයෙන් වෙන එක හිත හැල්වීමක්වත් සතිය කැඩීමක්වත් සමාධි අඩුවීමක්වත් නෙවෙයි මේ ගහ ගහ එළවපු කරත්තේ ගොනා ගහන්න නැතුව ඉක්ම්ම කරත්තේ අදින වෙලාව. ඒ වෙලාවේ ගහන්න යන්න ඕනේ. කරත්තේ අදින් නැත්තම් ගල් කවිත් කියන්න ගහන්න එතකොට කරත්තේ අදිනවා. ඊට පස්සේ උ කරත්තේ අදිනවා නම් ආයෙත් ගහන්න ඕනේ. ඒ ගොනාට යන්න අන්න එකයි තියෙන්නේ. අන්නේ වගේ භාවනාව ආයාස කර තත්වයේ ඉඳලා මෙනෙහි කරන තත්වයේ ඉඳලා අනායාස තත්වයටපත් වෙනවා. ඒක භාවනාව අපිට දෙන සුභාසින්චනයක්. භාවනාව අපට හම්බෙන පෙර නිමිත්තක්. ඉතින් මේක හසුරුවා ගන්න හුඟ දෙනෙක් දන්නේ නැහැ. හුඟ දෙනෙක් ඒක වැරදි කියලා හිතලා ආයෙ මෙනෙහි කරන්න හදනවා. ආයෙ විස්තර හොයන්න හදනවා. ඒත් ප්‍රශ්නයක් නැහැ විස්තර ඒකට ආයෙසරයක් බොඳ වෙනවා. ආයෙසරයක් විස්තර වෙනවා. ආයෙසරයක් බොඳ වෙනවා. අන්න ඕක දිහා හේතුඵල වශයෙන් බලන් පුරුදුනොත් මමයා නැතුව ඇඟිලි ගැසීම් නැතුව ආන්න ඒක තමයි මේ කතා කරන්නේ. ඒක නිසා ඉදිරියට යනකොට මේ කාරණා මතක තියාන සක්මණේදී පරියන්කේදී නිසිනින්දේ භාවනා යනකොට ඒකට යන්න ආරින්. මේකට අපි කියන්නේ ඕටෝ පයිලට් මෝඩ් එකට දාන්න. ඊට පස්සේ ඒක ඒකෙම යනවා. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ පරියංක භාවනාව ටික කලක සිට දවසට පැයක් දෙකක් පමණ සති භාවනාව වැඩිවීමට පුරුදු වී සිටිමි. ඒ සඳහා කමඨහන් වශයෙන් YouTube හරහා දැනගත් දෙයින් වරහන් ඇතුළු ඔබ වහන්සේගේ දේශනා ඇසුරින්. නමුත් මට කෙලින්ම සති භාවනාව වැඩිවීමට සිත එකඟ කර ගැනීමට අපහසුතාවයක් පවතී. එම නිසා මුලින් මෛත්‍රී භාවනාව හෝ අසුභ භාවනාව විනාඩි දෙකක් හෝ තුනක් කිරීමෙන් අනතුරුව හුස්ම රැල්ලට සිහිය පවත්වා ගනිමි. ටික වේලාවක් යනතුරු නොයෙකුත් සිතුවිලි ගලා එයි. නමුත් නැවත සිහියට පැමිණීමට හැක. ඒ කිසිදු අපහසුතාවයක් නැතිව භාවනාවට පෙර ලෙසටම සිහිය පැමිණේ. ඉන්පසු මගේ අත් නොදෙනියයි. මගේ දිව සහ මුඛය අවට මට කිසිත් නොදැනි. නමුත් කටේ කෙළ පිරී ඇති බව දැනේ. මුලදී එම නිසා භාවනාව නැවැත්වීමට සිදුවිය. නමුත් මගේ කය මට අවශ්‍ය ලෙස පවත්වාගෙන යා නොහැකි බව දැන එය ගණන් නොගෙන සිටිමි. මගේ සිරුර සැහැල් වී යන බව දැනේ. එය වැඩි දුරටත් මෙලෙස භාවනාව කරන විට අත්විඳිමි. මේ தത്വයේදී භාවනාව නැවැත්විය යුත්තේ කොතනදයි නොදනිමි. මින් ඉදිරියට කරගෙන යෑමට ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. උඹ දෙනකොට ඔන්ලා දෙන භාවනා නතර කරගන්න එක තමයි බ්‍රේක් නැතුව ගිහිල්ලා වගේ. කන්දේ ඇදලා යනවා. දැන් නතර කරගන්නේ කොහොමද කියන එක ප්‍රශ්න තියෙනවා. මේ භාවනා නතර කර දැන් මොකද්ද කරන්න කියලා අහන්නකො. ආයෙ කක්ක ටිකක් ගා ගන්න ඕන. ආයෙ ටිකක් මේ ගා ගන්න කොයි වෙලාවද කියලා අහනවා. දැන් පිළිසිතුයි. දැන් හරි කොයි වෙලාවෙද කක්ක ගා ගන්න ඕනේ. ඉතින් මේවා කියනකොට මට අනම්මනම් කියවෙනවා. මේ තරහට නෙවෙයි. ඒ හැටි මගේ. මෙච්චර පිසු කළ දුන්නාට පස්සේ මම කොතනද කැත කරන්නේ කොතනද චූ කරන්නේ නැත්නම් අහනවා සුපර් මාකට් එකේ කොහෙද කක්ක පැකට් ගන්න තියෙන්නේ කියලා අහන ගිහලා සුපර් මාකට් එකේ ඔක්කොම අහන ඔක්කොම හරි මේ තියෙන පිසු මට මේ කක්ක පැකට් එකක් ඕනේ කොයි හරි කොයි කබඩ් එකේ තියෙන්නේ කියලා අහන. ඉතින් අර මංස හොරෙන් ගිහලා වැසිකිළිය පෙන්නයි. මෙන්න මේකේ තියෙනවා පුළුවන් නම් අත දාලා ගන්න කියලා. බුදුහාමුදුරුවෝ මෙච්චර මේ හිත සුද්ධ කරලා දුන්නාට පස්සේ අපේ තියෙන නොකෑමනා දහවතුරා පට්ටපඳුරු ගතිය කියන්නේ කවදද භාවනා නැත කරලා කක්ක ටිකක් කක්ක කියන්නේ මං කෙලෙස් වලට. ඒ නිසා නතර වෙයි ඒක නතර වෙයි ඔය විදිහට කරගෙන යන්න ඒක ගැන බය වෙන්න මොනවාක්වත් දෙයක් ඕනේ කෙසේ නමුත් මේ කියලා තියෙනවා පටන් ගන්නකොට සතිය කරන්න කියලා පහ වෙනකොට තේරෙයි මේ අසුබේ වඩනවා කියන්නේ ඒකත් අසුභානුස්සති ඒක සතිය තමයි මෛත්‍රී වඩනවා කියලා කියන්නේ තමන් ඉන්නේ ඉරියවට මෛත්‍රී කරගෙන එපායි ඕක සතිය තමයි ඉතින් අපි වෙන නමක් දාගත්තට අපිට බෑ කිව්වට ඒකත් ওই සතියෙම වෙන පැකට් එකක ඔතලා දාලා තියෙනවා ගැතුලේ තියෙන සතිය තමයි පැකට් එක විතරයි වෙනස් වෙලා තියෙන්නේ. බුද්ධානුස්සති කිව්වත්, දේවතානුස්සති කිව්වත්, කායගත සති කිව්වත්, අසුභානුස්සති කිව්වත් සතිය තියෙන්නේ. කියනවා මේ මොකක්වත් නැතුව සතිය කරන්න බෑ කියලා. කමන්නේ. ඕ උනත් ප්‍රශ්නයක් නැහැ. කරගෙන යන්න කරගෙන යන්න තේරෙවි. මෛත්‍රිය කියලා කියන්නේ තමන් ඉන්නේ ඉරියව්වට හොඳට හිත යොදලා සමබරව සහැල්ලුව වාඩිලා මෛත්‍රී කරනකොට මොකද්ද අපි කියන්නේ සුඛී යත්තානම් පරිහරාමි. මගේ ජීවිතේ මම සෝසිය පරිහරණය කරන්නෙක් වෙම්මා. ඉති උච්චර තමයි සතිය කියන්නේ. අපිට මේ වගේ ටිකක් නාලා කියලා සුදු යනකල මෙහෙම අතක් පිට අතක් තියානින්න හම්බ වෙනවා. ගෙවල් වල ඉද්දත්. කක්ක ගොඩන්නේ. දැන් මෙතන ඇවිල්ලා අතක් පිට අතක් තියානින්න මෛත්‍රිය ගැන ඕක තමයි. ඉතින් ඒක සත්‍ය කියන එකට දාගන්න අමාරුයි කියන එකයි තියෙන. නමුත් පැකට් එකේ මොනවා පිට ලියලා තිබ්බත් බඩු සතිය තමයි. ඒ නිසා ওই ක්‍රමේ කමක් නැහැ. ඉස්සරහට බඳක තියානින්න හිතගත ඒ අලුත් වචන සෙට් එක ඉගෙන ගනියයි වෙන මොකක්වත් වෙන්නේ නැහැ භාවනාවේ. ඒ නිසා බුදු පන්සිවාසිත කියනවා බැරි නම් කමන්නේ චතුරාර්යක භාවනා කළා හරි කමන්නේ මේ සතිපට්ඨාන හිත දාන්න. බලනකොට තේරෙයි සතිපට්ඨාන ඇතුලේ ඔක්කොම තියෙනවා. ඒ නිසා මේ හිතට වැටගෙන ඉලක් ඔය වෙන්නේ කමක් නැහැ. අපි ඒකට එකඟ වෙලා ඒ යන තාලෙම පුරුදු කරලා පුළුවන් තරම් බලන්න මේ කියන සතිය තව තවත් නිර්වචනය කරගෙන දිනු කරන්න ඊට පස්සේ අහන්න එපා අනේ ස්වාමීන් වහන්සේ මට කක්ක පැකට්ටයක් තියෙන තැනක් හොයලා දෙන්න කියන කහන්නවා. එරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. මම පරයන්ක භාවනාවේදී වාඩි වී සිටීම පිළිබඳව සිහිය පිහිටුවා නාසිකාග්‍රෙහි සතිය පිහිටුවා ආස්වාස ප්‍රස්වාසයේ මෙනෙහි කළෙමි විනාඩි 10ක් පමණ සිහියෙන් සිටියත් නොදැනීම සිත සැඟ වී ගොස් නැවත පැමිණියේය ඒ කොපමණ වේලාවකින්දයි නොදැනිමි හුස්ම ගැනීමේදී ආස්වාසයේ සිසිල් බවකින්ද ප්‍රස්වාසයේ උණුසුම් ස්වභාවයක්ද ගනි. කෙමෙන් දීර්ඝහ කෙටි වශයෙන්ද හුස්ම රැල්ල දැනුණු අතර හිත පිටව ගියේ ඊට පසුවය. පෙරදීද බොහෝ විට සිත පිට වී නැවත පැමිණි පසු මාහට බලවත් පසුතැවීමක් හටගත්තද ඔබ වහන්සේගේ ලැබුණු අනුශාසනාවෙන් පසු ඒ නැති කරගත්ෙමි. සිත නැවත පැමිණි පසු පෙරට වඩා අලුතින්ම වාගේ ආස්වාස ප්‍රාස්වාසයේ කෙරෙහි සිහිතේ සිහිය පිහිටුවා ගත හැකි බව තේරුණි. ඊට පසු ශරීරයේ කම්පන ස්වභාවයක්, දැඩි උණුසුම් ස්වභාවයක්, හදවත ගැහෙන ස්වභාවයක් වැනි වෙනස්කම් ශරීරය තුල දැනේ. ඒ ගැන සිත යොමු කළ විට ඒ ස්වභාවයන් නැති වී යයි. සක්මන් භාවනාවේදී පරයන්කයට වඩා හොඳින් සතිය පිහිටුවන බව දැනේ. යටිපතුල පොළොවේ වදින විට තද උණුසුම් බවත් පාදයේ විහිදුවාලීමේදී සුළඟක් වැනි ස්වභාවයක් දැනේ. මොහතකින් කිසිවෙක් යනවා නොව ආයාසයෙන් තොරව යනවා මෙන් දැනේ. ටික වේලාවකින් ශරීරයේ උණුසුම් වී යන විට ධාතු ස්වභාවයක් ප්‍රකට වෙන වාසේ හැඟේ. සක්මන් භාවනාවේදී සිත වෙනතකට යන බව හොඳින් දැනේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ අසරණ අප කෙරෙහි අනුකම්පාවෙන් වෙහෙසෙන ඔබ වහන්සේට මේ පුණ්‍ය මහිමේ බලයෙන් උතුම් නිවනින් සැනසීම වහවහාම ලැබේවා. එසේම වේවා. මේකේ උත්සාහයක් කරලා තිනවා. හිත පිට ගියාට පස්සේ නැවතලා බලනකොට ආනපන කිසිම කරදරයක් වෙලා නැහැ. gediya pitima තියෙනවා. මෙන්න මේකෙදී ඒතරතෝ තමයි ඒ ජවනිකා අන්තිම ජවනිකා ඉස්සර ජවනිකා තුනක් තියෙනවා බුදුහාමුදුරු කියන විදිහට. එක තමයි මම දැන් අරමුණේ නෑ කියලා එක පාට තේරෙනවා. මම ගෝචර භූමියේ නෑ කියලා. ගෝචර භූමියේ ඉන්නකොට තියෙන සතියක් තියෙනවා. මෙතන තියෙනවා විශේෂ සතියක් ගෝචර භූමියේ නෑ. ඒක තමයි මුළු සිද්ධිය මෙතන ඉතාමත්ම වැදගත් කෑල්ල. නරකේ ඉන්නකොට නරකේ ඉන්න බව දන්න. දෙක ඒකට කියනවා සරති. උත්තානි කරෝති කියන එකට කනගාටු වෙන්නේ නැහැ. පශ්චාත්තාප වෙලා අයියෝ බලන්නකෝ අට සිල් අරගෙන ඉන්නේ අයියෝ බලන්නකෝ නිසන් වන්ට ඇවිල්ලා ඉන්නේ අයියෝ බලන්නකෝ හාරපාලින් ඉන්න කට්ටිය ඔක්කොම දර බාහන කරනවා අයියෝ බලන්නකෝ මගේ හිත පිට ගියා කියලා ඒක විතරමයි පෘථජන ගතිය. ඒ වෙනුවට දැන් මගේ සතිය ආනිසංසින් දැන් සතිය නැති බව දන්න. නැත්තම් අරමුණේ නෙමෙයි. ගෝචර භූමියේ නෙවෙයි කියලා සතියන උත්හානි කරොත් අනේ සතුටු වෙනවා. දැන් මගේ සතිය අරමුණේ නෙවෙයි පිට ගියක් දන්නවා කියලා. ඊට පස්සේ සරති විවරති හොන්දට ප්‍රසිද්ධ කළා කියනවා මට හොන්දට තේරෙනවා සතියේ ඉන්නකොට ආනපනිනුට ආනපනි නැති වෙලාවේ හොන්දට විවරණය කළා කියතයි මං ඉන්නේ සද්දයක මං ඉන්නේ වේදනාවක මං ඉන්නේ ඒක ලැජ්ජාවකින් නෙවෙයි කියන්නේ ඊට පස්සේ මේක හයිලයිට් කරන්නේ හයිලයිට් කරන එක තමයි පශ්චාත්තාපය නේ ඊට පස්සේ කියනවා මේක පින අනුමෝදන් වෙන්න නම් සාක්ෂාත් වෙන එක කාට හරි කියන්න ඕනේ කියලා දේශේති කියලා එකක් තියෙනවා. ඒක තමයි කමටහන් සුද්ධ කරනවා කියන්නේ. ඒක කරන්න දක්ෂ ඇති. මොකද ඒක කියනකම් මට හිත පිට ගියා සද්දකට ගියේ මම සද්දේ නෝට දන්නවා සද්ද කියලා. ඒකට ඉබේම හිත මම පශ්චාත්තාප නැත්තම් අර එයා හොයාගෙන එනවා හිටපු අරමුණ. ගෝච රාජ්‍යත්වයට එනවා ඒක ඕගොල්ලන්ගේ එකක් නෙවෙයි. ඒ මානව හිත. ඒ මානව හිතට ඊට දෙන්නේ නැති පිටිහිට පිට ගියා කියලා පශ්චාත්තාප වෙන්නේ. ඉතින් ඒක නට කවදාකවත් සතිය සති බලයක් වෙන්නේ නැහැ. මොකද හේතුව අර පශ්චාත්තාප වීමේ සදාචාරවාදී පටලවා ගැනීම නිසා කවදා හෝ එහෙම නැතුව දැනගෙන හිටියොත් හිත ඇවිල්ලා බලනකොට බුද්ධුමයි ආනපාන මොනක්වත් වෙලා නැහැ හිතට කිසි කෝල ගතියක් නැහැ ෂෝක් එකට වටරව මේ ගහලා පෙරහැර ගෙත ගෙව දිනවා වගේ ගෙදෙත් එනවා මොනක්වත් ප්‍රශ්නයක් නැහැ එනිසා ඔයගොල්ලෝ කතා කරන්න හදන දේවල් ගොඩාක් තියෙනවනේ හිතේ ගොජ්ජ දම දම නුඹට ඉවර වෙනකන් ඉඳලා බලන්න ඔය ගන්න දෙයක් තියෙනවා කියලා මේ අතරමැදි කියන්න ගියාම තමයි තක්කු මුක්කුවයි හදිස්සියයි අර මනුස්සයා බත් කනකොට හරි කමන්නේ නැතර කරලා කියන්න තියෙන ආසාව. ඉවරලා බලනකොට දවස් දෙකක් තුනක් ගියාට පස්සේ ඔක් කියන්න දෙයක් මොකක්වත්ම නැහැ. අවුරුදු 100ක් ගියාට පස්සේ කිසිම රහසකුත් නැහැ ලෝකේ. මේ අතරමැදර අමුයෙන් කන්න තියෙන ආසාව තමයි තැම්බිච්ච නැති allele කවන්න තියෙන ආසාව තමයි මේ සම්පප්පලාව කියන්නේ. ඒ වගේම හිත අපව ගන්න ඉස්සලා මොනව කතා කරත් සම්පප්පලාව. හිතව ගත්තා. ආනපාන මොනවාක්වත් වෙලා නැහැ. මට සතුටක් තියෙනවා දැන්. සතිය පිළිබඳ නෙමෙයි අසතිය පිළිබඳවත් මම දාන. ඉතින් බුදුරජාණන් වහන්සේගේ දේශනේ ගත්තොත් විද්‍යාව පිළිලා තියෙන අවිද්‍යාව උඩ. සතිය පිළිලා තියෙන අසතිය උඩ. ඒ නිසා සතිය විතරක් දන්නව අසතිය දන්නේ නැහැ කියලා කියන්නේ tip of the iceberg. Ice කැලක් වතුර දාපම උඩ පාවෙන කැලේ විතරයි අපි දන්නේ යට තියෙන ටික දන්නේ. යට තියෙන ටිකෙන් තමයි උඩුකුරු තෙරපුමක් එන්නේ. අසතිය දැනගත්ත වෙලාවේ ඒ අර පොඩි හාමුදුරු දෙනමත් ඒ කවිතිකේ කියනවා අරමුණක මුල මැද අග දකින විට සිටිවිලි දෙකක් මැද අසතිය දැනෙන විට බුදුම හිතනවා අවුරුදු 14ක් නෑ පොඩි උන් දෙන්නා. මෙතන ඉඳගෙන කිව්වේ. සිටිවිලි දෙකක් මැද මගේ සතිය නැති බව දැනෙනවා. බය නැ වලං කරුවා කරුවාගේ වලට පොදි සතියන මෙති පොළු කරු මොහොතකින් බිඳි මොන අකුසල් ගෙන්නවත් වලංකාරය දීපහම සති පොල්ලේ කුඩු කුඩු ආපවෙල බලන ෂෝක් එකට හිත තියෙන අරමුණේ ඒ නිසා පශ්චාත්තාපෙච්ච එක තමයි අපි කරපු තුප්පහිකම පාහරකම පෘතජනකම එහෙම නැත්නම් සම්පප්පලාප කියන්නේ මොන්නෙම දෙකට පශ්චාත්තාප වෙන්න එපා. අපි බුද්ධ පුත්‍රයෝ. බුද්ධ දුහිතෘන්. බුදුරජාණන්සේ ඕන වෙලාවක පිළිගන්නවා. කොච්චර කෙලෙසිච්ච එක හිතුණා සති පිටවන්න පුළුවන්. ඒක බුදුරජාණන්සේ අපෙන් අහලා නෙවෙයි කියන්නේ. අපි කියන්නේ බෑ කියලා. ඒක හොඳට පේනවා හිත පිට ගියාට පස්සේ ඒක දැනගන්න පුළුවන්. ආපහු මෙතෙන් ආපහු සතිය තියෙනවා කෙලෙස් නැති බවක් දන්නවා. හිත ඉබේම එනවා. එයිල බලනකොට කිසි ප්‍රශ්නයක් නැහැ මොකක්ද වෙලා නැහැ. ඒකේ ලස්සනම කැර තමයි වාර්තා කරන එක. ඒක නිසා බලන්න හිත පිට ගියාට පස්සේ අරමුණේ නම කියනවනම් හරි වටිනවා. ඒ නම දැක්කා. හිත පිට ගියේ සද්දයකට. සද්දෙදි මං සද්දයක් බව දන්නවා. ඒ කුරුළු සද්දයක්, ගෑනු සද්දයක් ඒක දන්නවා. ඊට පස්සේ දන්නවා මම ඉන්නේ පිට කියලා. මම පශ්චාත්තාපයන්නේ. ඒකට කල යුත්තේ මොකද්ද? වැටුණා නම් නැගිටපන්. පිට ගියා නම් ගෙදර වරෙන්. ආ ඒකත් කරා. ඒකේ කෙරෙනවා. ඒකයි අපේ මනුස්සකමේ තියෙන වටිනාකම වැරද්ද වැරද්ද වශයෙන් දන්නා ඉබේම හිතේනවා gedara. ඊට පස්සේ කෙහෙලි කරන්න. බය වෙන්න එපා. කිසිම දෙයකට බය වෙන්න දෙන්නේ. ඒකට යන උත්සාහ ඒකට කියන්නේ මේ දේශේති කියලා. අපි සංඝයා වංශලා වශයෙන් වැරද්දක් වෙච්ච ගමන් අපි තව සංඝයා වංශ නමකණකට ගිහිල්ලා උක්කුටිකේ බාහිර වෙලා ආපත්‍ය දේශනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්සේ මම ගැති මෙන්න මේ මේ වැරද්ද සිද්ධුණා ඒක නොකරන්න තමයි මම සීල් අරගෙන හිටියේ මට වැරදුනා මට බුදුහාමුදුරු නෑ මේලා වහන්සේ සංඝයා වහන්සේ බාර අරගන්න මගේ වැරදි ස්වාමීන් කතා කරලා කියනවා ඉස්සරහට මේක නොවෙන්න වග බලා ගන්නයි කියලා ආයති සංවරේ පීඨනවා ඉතින් මෙහෙම දෙයක් තියෙනවා ඒ ගිහි ලෝකේ වැරදි වසංගනයක විතරමනේ කරන්නේ පැවිදි ලෝකෙත් කෙරෙන අඩුයි ඒක දැන් නම් දැන් ඔක්කොම මේ අමාස තුනක් කරනවා පවාරණ පිංකම තියෙනවා. මොකද්ද පවාරණේ කියන්නේ? දිත්තේනවා, සුතේනවා, පරිසංකායවා, වදන්තු මං ආයස්මන්තෝ, පස්සන්තෝ පටිකරිස්සාමි. එකට භාවනා කරපු මාස තුනේ විතර සංඝයා ළඟට ගිහලා කියනවා. අවසරයි ස්වාමීන් වහන්සේලාත් එක්ක මම මාස තුනක් එකට හිටියා. දැක්කා නම් ඇහුවා නම් සැකේ තුනා නම් මගේ වැරද්දක්. කරුණාකරලා මට කියන්න. මම දැක්කොත් ඒක මම පිළියම් කරගන්නවා. ඔයිට වැඩි සංස්කෘතියක් තියෙනවද මානවයාගේ? තමන්ගේ වැරද්දක් තමන් එක එකට බත් විලේ හැලිය කාපු කෙනාට ඒකම පැදුරු බුදියෙක් කරන්න කියනවා. දැක්කා නම්, ඇහුවා නම්, හිතක කෙරුවා නම් මගේ වැරද්ද කියන්න ස්වාමීන් වහන්සේ ඇවැත්නි. මටත් ඒක තේරුනොත් මං හදා ගන්නම් කියලා. ඉතින් ඒකට අපි භාවනා කරන ඔක්කොම සංඥානේ. භාවනා කරන ඔක්කොම අපේ අපේ වැරදි කියන්නේ කියලා අපි වෙනකොට පවරපු ගමන් ඔක්කොම සංඥා. භික්ෂු. ඒ නිසා ආඩම්බරයට ගන්න. සතිය කියන එක කොතනක හරි තියාගත්තොත් ඒක ගහගත්තොත් මොන්නම අකුසලයකින්වත් යට කරන්න බෑ. ඒක තව දුරටත් හිතන්න වෙනකොට හොඳින් වැටහිවා කියලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. මාගේ මූල කමඨහන ආනාපාන සතියයි. ඊයේ දිනේදී පරියංක භාවනාවට වාඩි වී මම දැන් මෙතන යනුවෙන් කයට සිත යොමු කළා. පිරමීඩයක හැඩයගත් මුළු කය ගැන සතිය පැවැත්වුවා. ඉබේ වැටෙන හුස්ම හෝ නොදැනුනි. විනාඩි 45ක කාලයක් ඉරියව් වෙනස් නොකර මේ ආකාරයට සිටියා. හුස්ම සංසිඳී ඇති අයුරු මට වැටහුණේ මේ කාලය තුල තුන් වතාවක් පමණ හුස්ම දැනී නොදැනී ගිය නිසයි. කයේ කොතනකවත් වේදනාවක් හෝ අපහසු බවක් දැනුනේ නැහැ. කය ඊටමත් සැහැල්ලුයි. විනාඩි 45ක පමණ කාලයකට පසු පාදවල දණහිස් නැමී ඇතිතැන තද ගතියක් වේදනාවක් දැනුණා. ඒ අවස්ථාවේදීද උඩුකයේ සැහැල්ලු බව අත්විඳා. පාදවල අපහසු බව නිසා ඇස් ඇර ඉරියව්ව මාරු කළා. පෙර භාවනා වැඩසටහන් වලට සම්බන්ධ වූ යෝගිනියක් මි. භාවනාව ඉදිරියට කරගෙන යාමට ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් උපදෙස් පතමි. තෙරුවන් සරණයි. ඔය කිය අර අන්තිමට කියලා තියෙන ඉරියව් මාරු කරන වෙලාවේදී හොඳට මතක තියාගන්න මම මේ ඉරියව් කරන්නේ මේ කයේ වේදනාව නිසා ඒ නිසා මේ මගේ ඉල්ලීමකට නෙවෙයි එහෙන් යෝජනාවක් ඇවිල්ලා තියෙනවා කයින් මම ඒක ස්ථිර කරනවා ඒ ස්ථිර කරනකොට SMS දාන්න slowly mindfully silently යෝගාවචරයක් විදිහට හිමීට ඒ කය කියන විදිහට ඒක දිගහැරලා හෝ නවලා දෙන්න නවලා දීලා බලන්න කොච්චර වෙලා යනවද කියලා තිබුණු සතියට එන්න තිබුණු එකලසට එන්න තිබුණු සංඉන්දියාවට එන්න. ඉතින් කය මාරු කිරීම හොඳ දෙයක් නම් වේදනාව දුරවන් වුණා නම් හිත වහාම ආපහු ඇවිල්ලා ඉති ඉස්සල්ලා වේදනාව තියේදී සතිය වැඩිවට වැඩිය වාහන තදබදේ කයින් වෙලා දැන් පාර හම්බුච්චලා යනවා වගේ ගමන යන්න පුළුවන්. ඒ නිසා හොඳම කැලල තියෙන්නේ එහෙම ඉරියව් මාරු කරලා පස්සේ Taman කොච්චරක් එකකින් ස්පාසුවක් ලබනවද කොච්චරක් සතිය තහවුරු වෙනවද කියලා මේ වාක්‍ය ලියවෙන්න ඕනේ. ලියුනේ නැත්තම් මේ ජවනිකාවක් අතරමැග නතර කරලා තියෙනවා. ඒක කියන්නේ මේ ඉරියව් මාරු කරන්න උනන්දු කිරීමක් නෙවෙයි මේ කරන්නේ. ඉරියව් මාරු කරත් කමක් නැහැ. මාරු කරාට පස්සේ සතිය පිහිටවන්න දන්නවා. එහෙම නැත්තම් ඉරියව් මාරු කරනවා කියලා කියන්නේ මේ කයට පහඳින, කයට කඹරන, කයට දාසකම් කරන හිතක්. නෝ දාසකම් කිරුවට කමන්නේ ඉවරනාට පස්සේ බලන්න අර තිබුණ විදියට ආයෙ සති ධාරාව පවත්වන්න පුළුවන්ද කියලා අර පිට ගියේ හිත නැවත අරමුණට එන්න වගේ මේ මේ සූක්ෂම සූත්‍ර ඉගෙන ගත්තට පස්සේ ඉරියව් මාරු කරයි කියලා අපි හිතෙන් තරම් සතිය කැඩෙන්නේ නැහැ. ඒක නැති කරන්න අපේ ලොකු සාන්ති කියනවා යෝගාවචරයක් වාගේ නැවතිල්ල කරන්න කියලා ඉරියව් මාරු කරන්නේ. ඒකට කියනවා ඉරියාපත සංදි ස්ථානය කියලා. ඉරියාපත සංදීකදී ක්‍රියාකල යුතු ආකාරයට හොඳම නිදර්ශනය තමයි තරඟ දිවීමකට වඩා කඩ කඩ දිවීම තියෙන බැටන් එක මාරු කර කර රිලේ රේස් එකේ අන්නේ රිලේ රේස් එකේදී ඉස්සර ගෙනාවු Taman දුවගෙන ඇවිල්ලා ගෙනාවු ලීඩ් එක කඩා ගන්න නැතුව අනිත් එකනට බැටන් එක මාරු කරන හැටි. මාරු කර ගන්න බැරි වුණොත් බැටන් එක බිම වැටුණොත් එහෙනම් අර ගෙනාවු ලීඩ් එක නැති වෙනවා. අපි අනිත් තරංකරට ඉක්රයින් ආවයි කියමු. ඒ ගෙනාවු ඒකෙන්ම අනිත් දුවන එකනට බැටන් එක දෙන්න ඕනේ. ඒකට වෙනම ක්‍රමයක් තියෙනවා. ආන්නේ වගේ මේ ඉඳගෙන ඇති කරගත්ත සතිය වේදනාව අතර ගෙනියපු සතිය කය මාරු කරලා වේදනාව නැති වෙන විදිහට මාරු කරන්න වැඩි වෙන විදිහට මාරු කරන්න යන්න බෑ ඒක තාර්කයක් නෑ කිරුවට පස්සේ බලන්න අර ගినాපු ලීඩ් එක කරයි යන්න පුළුවන්ද කියලා ඊට පස්සේ බලන්න මේ ඉඳගෙන ඉඳලා නැගිටලා පස්සේ සක්මණේජි මොකද වෙන්නේ කියලා අර ඉස්සෙල්ලා යෝගාවචරය අහන්නේ භාවනා නැතර කරන්නේ කොතනද කියලා ඔන්න ඔතන ඒ කියන්නේ කක්ක ගා ගන්න තැන ගෑවෙන්නේ නෑ ඉරියව්ව මාරු කරුවට ගෑවෙන්නේ නෑ කක්ක ගෑවෙන්නේ නෑ කොහිරියව හිරියත් සතිය සතියමයි ඉතින් අපේ වැරදි මුලාවක් තියෙනවා. භාවනා කරගෙන ඉන්නවා කියන්නේ ඉඳගෙන ඉන්නවයි කියන එක. ඉඳගෙන ඉඳගෙන නැතර කරපුවම භාවනා නැතර වෙනවයි කියලා තමයි. දැන් උගෝදෙන චෝදනා කරන්න අනේ අපිට භාවනා කරන්න වෙලාවක් නැහැ තැනක් නැහැ කියලා මේ ඉඳගෙන ඉන්න තැනක් නැහැ කියන එක කියන්නේ. මෙහි ඉඳලා ගියාට පස්සේ උග දෙනෙක් එහෙම කියන්නේ මොකද උග දෙනෙක් දන්නවා භාවනා සිද්ධ වෙන්නේ සක්මනේ කියලා. සක්මන ඉඳගන්නේ නැහැ නේ. සක්මන්ට කියලා ආය බෝඩ් ගහලා තියෙන්න ඕනේ නැහැ. ওই පේමන්ට් එක හරි කමන්නේ. ඔය හරි ටිකක් ඇවිදින්න පුළුවන් නම් ඒ නිසා මේ මේ පරණ මත ටික කැඩෙනවා නම් අපිට නිදහසට කරුණු නැතුව යනවා. ඕනම තැන භාවනා මධ්‍යස්ථාන භාවනා කරපු කෙනාට භාවනා නොකරපු එකනට සවැත් නුර ජීතවනාරාමේ බුදුහාමුදුර ළඟ වාඩි වෙලා හිටියා. අඩේ මේට වැඩි හොඳ හිටියෙක් දන්නේ මෛත්‍රී බුදුහාමුදුර ඒ නිසා මේ ස්වාමීන් වහන්සේ අපවත් වෙනවා නම් කොච්චර හොඳ කියලා හිතේ. මොකද අනික් ආමතුරු එන්න තියෙන ආමතුරු හොඳයි කියලා තමයි හිතන්නේ. භාවනාවේදී බැටන් එක මාරු කරන හැටි දන්නවනම් ඉරියාපත සංදීදී පට්ට ගන්න නැතුව යන්න දන්නවනම් කොඩි ගහ 60ක් භාවනා කරත හැකි. කොහෙත් කරන්න පුළුවන් නිසා මේ වෙනස් කිරුවේක හොඳයි. වෙනස් කිරුවට පස්සේ නැවත සතිය පිහිටීමට කියනවා රෙසිලියන්ස් කියලා. එහෙම නැත්නම් ඉන්ට්‍රොසෙප්ෂන් කියලා ආයශරයක් තමයි හිටපු තැනට එන දක්ෂකම තමයි යෝගාවචරයේ තියෙන භාවනා දියුණුව කියන්නේ. එරුවන් සරණයි ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේ. පරියංක භාවනාවේ වාර්තාව. ආසනයේ තැම්පත්ව ආස්වාස ප්‍රස්වාසයේ අරමුණ සිත අරමුණට සිත යෙදුවෙමි. විතක උඩු තොලේ වැඩිගෙන සීතල සුරන් රැල්ලක් ඇතුළු වෙන අයුරුත් රත් වූ සුලං රැල්ලක් පිට වී යන අයුරුත් දැනේ. සෑම විටම මෙලෙස ඇතුල් වන පිටවන තැන නොදෙනේ. නමුත් ආස්වාසයේ ප්‍රස්වාසයේ දැනේ. දිගට හුස්ම ගැනෙන විට එසේ ඒ බව දනිමි. කෙටි විට එයද දනිමි. ආස්වාස ප්‍රස්වාසයේ කෙටි වී සියුම් වී ඊතා හීනියට ඉහළ පහළ යනු දැනේ. එසේ දැනීමද නොමැති වූ විට ඒ බව දනිමින් සිදුවන්නේ දැනෙන්නේ කුමන දේවල්ද ලෙස අවධානයෙන් සිටින් විවිධ ශබ්ද අරමුණු ස්පර්ශ වේදනා ආදී දේ දැනි නැති වී යයි. ඇතැම් විට ඊතා නිදිබර ගතියක්ද දැනී යයි. එසේ නිදිබර ගතිය දැන නැවත අවධානයට යොමු කරන විට එසේ නිදිබරව සිටියේදී ඊතා කෙටි සිහින ජවනිකා වැනි දේ දුතු බව අවබෝධ වෙයි. විතක කොන්ද ඍජු වී ගොස් ඊතා පහසු ඉරියව්ව වාඩි වී සිටින බව දැනේ. මෙලෙස පහසෙන් විනාඩි 45ක් පමණ සිටිය හැකිය. නිදිමත දැනෙන විට ගැසී නැවත අවධානය යොමු කරන ලදී. නිදිමත මෙන් දැනුණද වීරෙන් අවධානය සතිය යොමු කරගෙන සිටීමට අදිටන් කර ගතිමි. ඊයේ දිනේට වඩා අඩුවෙන් නිදිමත දැනෙන බව දැනුනි. සක්මන් භාවනාව. සිටගෙන සිටින අයුරු මෙනෙහි කර සාමාන්‍ය වේගයෙන් ඇවිදිමින් වම දකුණ එසවීම, ගෙන යාම, තැබීම හා යටිපතුලට දැනෙන ස්පර්ශයන් කෙරෙහි සතියෙන් සිටියෙමි. සිත පිට අරමුණු වලට සිතුවිලි වලට යන විට ඒ බව දැන නැවත සක්මනට සිත යොමු කළෙමි. සෙමෙන් ඇවිදින විට කකුලට දැනෙන ස්පර්ශත් විස්තරාත්මකව දැකිය හැකි විය. නමුත් සෙමින් ඇවිදීමේදී ඊතා සුළු වේලාවකින් නිදිමත ගතිය දැනේ. එනිසා සාමාන්‍ය වේගයෙන් යටිපතුලට දැනෙන ස්පර්ශයන්ද දකිමින් විනාඩි 45ක් පමණ සක්මනෙහි යෙදුණෙමි. මෙම සක්මනට පසු පරියංක භාවනාව පහසු විය. තෙරුවන් සරණයි ඔබ වහන්සේ සුවපත් වේවා. මේකෙතර මේ වෙච්ච අවස්ථාවල් වල හැටියට ලියලා තුනට ගුණයක් නැතුව වගේ පේන තිබුණාට බලන ඉන්න අරමුණ එන්නේ එන්නේ සිවුම් වෙනක මේ සතිය දියුණුවක් කියන එක ලියන කෙනා දැනගෙන තිබිලා තියෙනවා ඊට පස්සේ සම්පූර්ණ අරමුණු ගෙවිලා නැත්තම් මූල කර්මස්ථානයේ ගිවුනට පස්සෙත් ඒක දිහා බලාන හිටියොත් තාක්ෂණික වචනයෙන් කියනවනම් රූප ආරම්මන නැති වුණාට නාම ආරම්මන අරූප ආරම්මන හොල්මන් කරන්න පටන් ගන්නවා. ඒව සමහරට වේදනා වශයෙන් සංඥා වශයෙන් සංස්කාර වශයෙන් හොල්මන් කරනවා. ඒකට මේ නාම රූප දෙක අතර මැද නිකන් ලොන්දයක් වාගේ, බොරයක් වාගේ, කැඳක් වාගේ එහාට මෙහෙට යන්න පටන් ගන්නවා. මේ කවදාත් යෝගාවචරයා මේ සිහි බුද්ධියෙන් අල්ලපු තැනක් නෙවෙයි. මේක නිකන් නිින්ද යන්නේ ඉස්සලා වගේ. ඉතින් එතකොට වර එක හීනයක් පේනවා ආයශරයක් අරමුණ පේනවා අරමුණත් අරමුණ නැතුව යනවා. මේක අර මේ සංක්‍රාන්ති අවස්ථාව. අන්නේ සංක්‍රාන්ති අවස්ථාවේදී බර බැටන් එක මාරු කරනකොට වගේ හොඳට විස්තර සහිතව බලන්න ඉන්න නම් මේ සාමාන්‍ය සතිය බෑ. ඒකට මේ මේ සති මාත්‍රය මදි. ඒකට අඛණ්ඩ සතියක් ඕන. ඒ කියන්නේ එතෙන්ද කිට්ටු වෙනකොට හොඳටම ලෑස්තිලා ඉන්න ඕනේ මේකෙදී මේ ජවනිකා වෙනස් වෙන හැටි දේවල් දෙයක් කිසිවක් නොකිසිවක් වඩටපත් වෙන හැටි ආයේ නොකිසිවකින් ආයේ දෙයක් පති හැදි වෙනවා එහෙනම් රූපයක් නාමයක් වඩටපත් වෙනවා නැත්නම් නාම වගේ යනවා ඊට පස්සේ නාමයෙන් ආයේ රූපයක් මත වෙනවා මේ දෙක අතර නිකන් මේ ඉටි ටිකක් උණු වෙනවා ආයේ ඉටි ගල් ගහනවා ආයේ උණු වෙනවා ආයේ ගල් ගහනවා ඉතින් ගල් ගැහුනට පස්සේ අපි ඒකට හැඩ දෙනවා මේ හාවෙක් වගේ ඉබ්බෙක් වගේ කියලා. ඉටි වුණාට පස්සේ මොනවක්වත් හැඩයක් දෙන්න. වාෂ්පීකරණ වුණාට පස්සේ මොනවත්ක්ම කරන්න බෑ. අන්නේ මේ වෙනසට තමයි ඒක තමයි අනිත්‍ය ලක්ෂණය හුත්තම පැහැදිලිම වෙනස. මේ තියෙනවා මේ නෑ. නෑ කියන එක දිහත් බලන්න බා මොනවදෝ හොල්මන් වගේක් තියෙනවා. ඉතින් මේක මේ හොල්මනක්ද ඇත්තක්ද? සත්‍යත්‍යක්ද සංකල්පයක්ද කියලා මොනම විදිහකින්වත් යෝගාවචරයට විනිශ්චය කරන්න බෑ. එහෙනම් අහගෙන ඉන්න පිට කෙනෙක් කොහොම විනිශ්චය කරන්නේ? රූපාරම්මන අරගෙන තරංග ගහපු හිත දැන් අරූපාරම්මන අරගෙන සෙල්ලම් කරනවා. ඉතින් මේක නිතර යන්න දෙන්න අරින්න. බලා බලාගෙන ඉන්න මේක සිද්ධ වෙන්නේ මගේ මන අපිට නෙවෙයි. හැබැයි කලබල වෙන්නේ නැති මේක දිහා බලාගෙන ඉියොත් පේනවා මේක අපි ඉපදෙන්නත් ඉස්සෙල්ලා ලියපු චිත්‍රපටියක් නේ. ඒකට ඒක වෙනස් කරන්න අපට බෑ. අපි හිතා ඉන්නවා මම කෙරුමෙක් මම අක්කා මම අයියා මම මුදුනා මම ගරු මට මේ වෙනස් කරන්න පුළුවන් කියලා. මොනම දෙයක්වත් කරන්න නැහැ. එහෙනම් හදපු චිත්‍රපටියක් බලන ඉන්නවාගේ මේක දිහා බලන ඉන්න පුළුවන් නම් පරතෝ සංකල්පය මේක තුච්ඡ දෙයක් මේක හිත දෙයක් මේක අනාත්ම දෙයක් මේක මේ ශූන්‍ය දෙයක් කියලා ලස්සන ජවනිකා වගේක් යනවා. ඔක තුන් හතර සැරයක් වෙනවා. ඒ නිසා ආධුනිකයෙකුට ඒක එච්චරම උනේ නැහැ කියලා ප්‍රශ්නයක් නැත්තේ නෑ. ඒ නිසා ගෙවෙන දේ හොඳට බලන්න. සක්මන් කරනකොටත් මේ හොඳට මේ ඇවිදිද්දි නිදිමතේ. සාමාන්‍ය කියන්නේ නිදිමතට උත්තරේ ඇවිදිල්ල කියන ඇවිදිද්දි නිදිමතේ. ඒ තරමටම හිත එකලස් වුණොත් එයාට මේ බාහිර අරමුණු ගන්න බැරුව යනවා. ඊට පස්සේ නිකන් නිින්ද අපේ ඇත්තටම වෙන්නේ නිින්ද යන එක නෙවෙයි හිතට කරගන්න දෙයක් නැතුව රෙගුලාට ලයිට් එකක් කුරුසෙල්ලුවා වගේ එහෙම නැත්නම් හොරෙකුට ටෝච් එක ඇල්ලුවා වගේ පැකිලෙන්න ගන්න. ඒක ලීන වෙන්න පටන් ගන්නවා. හැංගෙන්න පටන් ගන්නවා. හිතට ඉන්න බෑ. ඒ වෙලාවේදී ඒකම ඇද ඇද ගන්නවා. බුදු මේ ඇවිදිනවනේ ඇවිදපන්. එහෙම නැත්නම් මේක පේන්න අරින්න මෙයාට රසමස උළු දෙනවා නම් කාමේ තියෙනවා නම් ද්වේෂය දෙනවා නම් ආයෙ මොකක් නැහැ බැලුම හයිඩ්‍රජන් බැලුම පිම්බුවගේ ටක් ගාලා උඩ වෙලා හිටනවා. රාගේ ද්වේෂ නැහැනේ. ඕම් වැක්කේ. සක්මන් කරගන්න බෑ. ඇතුලේ සක්මන් නම් බිත්තිය හැප්පෙනවා කියලා. මේ අපි අදින ඇදිල්ලේ තන්නේ කර රාගේ දරගින්දර දාලා තියෙන. ද්වේෂයේ දරගින්දර දාලා තියෙන තාක්කල් ෆුල් බ්‍රයිට් එකේ අපි ඇවිදිනවා. අපි හිතන්නේ ඒක නැති වෙයි කියලා. නමුත් බුදුහාමුදුරු පෙන්වන නැති කරත හැක ඕන නැති කරපුවා මොකද වෙන්නේ? වැලමැතුල වගේ හිස්මල්ල කෙලින්නෝ සිටි කිව්වා වගේ මේක එහාට මෑට යන්න පටන් ගන්නවා. බීපු කෙනෙක් වගේ. ඒක නිසා අපි කවදාකවත් විරාගයට ලෑස්ති නැහැ. රාගයට නම් හොඳටම ලෑස්තියි. අපි අවදියෙන් ඉන්නවා කියන්නේම කෙලෙසයක්. මේ අවදි කියලා කියන්නේ මේ මවාපෑම. එහෙම තමයි සක්මන් කරනකොට රාග ద్వේෂය අන්තම් හරි යටි වෙච්ච ගමන් මෝහේ මතුවෙනවා. ඒක තමයි ඔය දිදිමත කියන්නේ හිතා ගන්න කාට හරි පුළුවන් නම් මේ මෝහයේ සතිය පවත්නවා කියන එක රාගයේ සතිය පවත්නවා ද්වේෂයේ සතිය පවත්නවා බොහොම සියුම්. මෝහයට සතිපත්තන ගැනීමෙන් දිමත තියේදී, පාවීම තියේදී, කම්මැලිකම තියේදී, පාලනය කරගන්න බැරි තියේදී මේක දිහා බලාන ඉන්නවා. දැන් මෙහෙම නම් මරණ මොහොතේ කොහොම හිටියේද? තව නාකි වෙච්චාම කොහොම හිටියේද? තව වයසට ගියාම ලෙඩ වෙච්චාම කොහොම හිටියේද? මේ හොද්දට මොනවත් නැතුව තියේදිත් ඔන්න නාකිත් අරිකිට තෙයි කාටත් ওই ටික වෙයි කියලා කියන්නේ. එසා තරුණ තරුණයන්ට පවා මේක සිද්ධ වෙනවා. අන්න එතෙන්ට ටෝච් එක ගහලා බලන්න. උදේට සත්‍ය ආලෝකේ දාලා බලන්න මොහේ ආපුවාම මේක පුළුවන් ද සත්‍ය ආලෝකේ බලන්න කියලා පුදුමාකාර පැත්තක් දකිවි. ඒ ඉවර කරන්න ඉස්සෙල්ලා මට කියන්න පුළුවන් තමන්ගේ මේ දකින්න පැත්ත ඔක්කොටම පොදුයි. තමන් දකින්නවනම් මේ මනුස්ස හිතක මේ නොදැක්ක පැත්ත අපි ඔක්කොගේ මේක සමානයි. ඒක මේ පැවිදි වුණා නැති වුණා, පිස්ත්‍රි වුණා, පුරුෂ වුණා, බෞද්ධ වුණා, බෞද්ධ වුණා නැහැ. ඒ නිසා මේ කරන්නේ පුද්ගලික වැඩක් නෙවෙයි. මනුස්ස මනස තීරුම් ගැනීමක්. හැබැයි පුදුම බයයි අපි හිතනවා මේක අපිට කරන්න බැරි වෙයි. එහෙම නැත්නම් මේක දැක්කොත් පිස්සු හැදෙයි. ඒව දැක්කොත් ඇත්තටම සක්මනේ යදගෙන වැටෙයි කියලා මොකක්වත් වෙන්නේ නැහැ. ඒක තන්නේ කර බොරු. අදිෂ්ඨානයේ යුක්තව කරගෙන යන්න. මං කියන්නේ වෙන ඉරියා මාර්ගවල කියලා ඒක පවක් කියලා නෙවෙයි මම කියන්නේ. මේක අපේක්ෂා කරලා ගිල පරියන්කේ සක්මනේ ඒ නිදිමත එනකොට මේ රාග ద్వේෂ නැතිකමේ සමාදානය ගන්න සතුට ගන්න. ඒ කියන්නේ මේ මෝහය ඉගෙන ගන්න. මේ මෝහය ඉගෙන ගැනීමට මේ අවිද්‍යාව ඉගෙන ගැනීමටමයි විද්‍යාව කියන්නේ. මේ මෝහය ඉගෙන ගැනීමටමයි ඥානය කියලා කියන්නේ. ඔක වසංග ලැබෑ. ඒ නිසා ඔක එන්නේ මතුරුපු නිසා යන්ත්‍රය හරි නිසා භාවන හරි නිසා අන්න එකට ලෑස්තිලා පුළුවන් තරම් මේකට සාදර වෙන්න කියලා අපි යනවා ඊගා ප්‍රශ්නට. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව ඊයේ කළ පරිද්දෙන්න සක්මන් භාවනාවේ යෙදුණෙමි වම් කකුල දකුණු කකුල සහ වැලිවල රළු සිනිදුභාවය මෙනෙහි කළෙමි කකුලේ මස්පිඩුවල ක්‍රියාකාරීත්වය සහ උකුල් ඇටේ සහ කකුල සම්බන්ධ ඇති හන්දියේ ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කළෙමි එහිදී මට කකුලේ අස්තිවල රූපේ නිරීක්ෂණය විය එම අස්ති සක්මන කරන විලාසයේ පෙනී ගියේය. ඔබ වහන්සේ අවවාද උපදෙස් ලබා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ආනාපාන සතිය. පරියංකයේ සිට ආස්වාස ප්‍රාස්වාසයෙන් මෙනෙහි කළෙමි. ඊයේ මෙන් හුස්ම නැති වී ගියේය. නාසිකාග්‍රයේ හුස්ම රැල්ලක් රැල්ලේ ගැටීම නුදුටු. නමුත් බඩේ පිම්බීම හැකිලිම නිරීක්ෂණය විය. පසුව නැවත ආස්වාස ප්‍රස්වාසය නිරීක්ෂණය කළෙමි. ඊයට වඩා අද ආස්වාස ප්‍රස්වාසයේ කෘති බව දීර්ඝ වේලාවක් නිරීක්ෂණය විය. ආස්වාසයේ දිග සහ ප්‍රාස්වාසයේ දිග වාර 3-4කින් නතර විය. ශරීරයේ වේදනාවක් නිරීක්ෂණය කළෙමි. එහෙත් සිත නිතරම ආස්වාස ප්‍රාස්වාසයට ප්‍රාස්වාස අරමුණට ගෙන ආවෙමි. ඔබ වහන්සේගේ උපදෙස් අවවාද ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට දීර්ඝායු වේවා. ත්වන් සරණයි. ඔය කියලා තියෙන විදිහට සක්මනේ ඇටසැකිලි පේනවා නම්මනම් ඒ වගේම පරියන්කේ ඉන්නකොට ආහනපාන කරනකොට පිම්බි මෑකිලින් පේනවා. ආය වේදනා තේදී ආහනපානෙට එනවා. මේ වගේ මේ වැඩපිළිවෙල දිහා බලනකොට අපිට පුළුවන් නම් යම් වෙලාවක එම් භාවනාවේ සතිය දිගට තියෙනකොට මොනම දෙයක්වත් අඳුරලා දෙන්නේ නැතුව යන දෙයට යන්න ඉඩ අරින්නේ. සක්මණේ මොනවාක්වත් පේන දා ඇට සැකිලි බලන්න යන්න එපා. පෙනුනනම් විසික් කරන්නත් එපා. පරියංකේ ඉන්නකොටත් ආනාපාන දිනකොට පිම්බි බැංගුන පෙන්නුවක ප්‍රශ්නයක් නැහැ. හැබැයි හොයන්න යන්න එපා. නැතු වේදනාවක් තියෙන වෙලාවේ වුණත් සැකනම් බලන්න ආනපානේ සැක නැත්තම් විශ්වාසයි නේ මේ සතිය ඉන්නේ කියලා වේදනාව අපන වේදනාව බලන්න ආනපානේ ආනපන බලන්න පිම්බි මැකිනේ පිම්බි මැකිනේ බලන්න. එයා පෙන්නන එක තමයි හොඳ මේක. අපි ඒක මගාරුල මොන්න දේ දාන්න ගියත් ඒව කක්ක කියලා තමයි මම කියන්නේ. ඒව චේතනා, ඒව සංස්කාර. මේ වෙනදී ඒ ඉන භාවනාවේ මතුවෙන එකට සාදරව බලනින්න මුගල දෙනකොට ඒකට හැකේනවා. ඒකට නම් උත්තරයක් කියනවා පණ්ඩිත ශාංශේ. හැකේනවා නම් මූල කර්මස්ථානයේ හිත දාන්න. සැක නැත්තම් ආත්ම විශ්වාසයක් තියෙනවා නම් වේදනාව වහම මොකෝ පිම්බීම ආකල්පවම මොකෝ ආනපාන ආපුවම මොකෝ අපි තම සතිය තියෙනවා. මේකෙන් තමයි අපි මේ විවිධාකාර අරමුණු වලට හිත විවිධාංගීකරණය කරන්නේ. අපි මේ ගත කරන ජීවිතය අපිට ගෙවල් වලට ගියාම කරන්න බෑනේ. মালටි ටාස්කින් කරන්න එපා. ලක්ෂයක් දේවල් කරන්න එපා. ඒ කරද්දී සතිය කැඩෙන්න ඕනේ නැහැ. තමන් ප්‍රමුඛතාවයේදී යුතු දේ කරන යනකොට අනිත්‍යව වෙයි. ඒ නිසා එන්නේ හැම පණවිඩයක්ම එන්නේ අපිට මොකද්ද කියලා දෙල නෑ. අපි දාගත්තොත් කියන්නේ වෙන දේ හොඳ දෙයක්. කරන දේ කක්ක. ඒ නිසා කියනවා ජීවිතේ මල් විහිං පල්. වෙන දෙයකට වෙන්න දුන්නොත් ජීවිතේ මල් මල් තමයි. අපි මේකට මේ වෙලාවට 80 වඩන්න ඕනේ. මේ වෙලාවේ අරකට වැඩිය මේක ඉස්සර කරන්න ඕනේ කියලා තෝරන්න බේරන්න යන්නේ ඒක තමයි අපි ළඟ තියෙන අර විහිම්පල් කියලා කියන්නේ ඒකයි. කියන්නේ චේතනාවකින් කරන්න පුළුවන් ද බලන්න මේ මම මේ කියන කාරණා සියුම්. පුළුවන් ද බලන්න ඒ වෙලාවට මොනවත් නොකර අපේ ඉන්නන දේ බෙන්නලා ගියායි. මොන පණිවිඩය කාර්යාවත් එලවන්න එපා. පිම්බීම හැකිලිම ආපුදෙන් වේදනාව ආපුදෙන් ආනපනිය ආපුදෙන් සැකනම් විතරයි අපි ආනපනට නැවත නැවත හිත යන්නේ. ඒක අමාරුයි මං හිතනවා තේරුම් ගන්න. නමුත් අපි ඔය හතර දෙනෙක් කියමු. එතකොට තමාට විතක තේරෙන්න ඉඩ තියෙනවා. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. පළමුව වර්තමානයේ ඉන්නා බව දැනගෙන වාඩි වී ඉන්න ඉරියව්ව දෙස බලා සිට ආස්වාස ප්‍රස්වාසයේ කිරීම පටන් ගත්තා. මිසේ විනාඩි 5ක් පමණ කරන විට පපුවක් උදරයත් ඉක්මනින් ආස්වාස ප්‍රස්වාසය කරන බව දැනුණා. ඒ දෙසම බලා සිටියා. ටික ටික එය අඩු වුණා. ආස්වාස ප්‍රස්වාසයේ සියුම් වෙවි පැවතුණා. මෙසේ විනාඩි 45ක් පමණ පැවතුණා. පසුව නැවත වරක් ඉක්මනින් කිරීමට පටන් ගත්තා. බිනි බිදී යන බව දැනුණා. මෙසේ භාවනාව කරගෙන යාමට උපකාරයක් පතමි. සක්මන් භාවනාව. පළමුව මම මෙතන සිටගෙන ඉන්නවා කියා සිතාගෙන වාර හතරක් පහක් අරමුණක් නොගෙන ගමන් කළා. පසුව වම දකුණ වශයෙන් තබාගෙන ගියා. යන විට පාදයේ තද ගතිය දැනුණා. මස්පිඩු තද වීමද දැනුණා. යටිපතුල සහ මහපට ඇඟිල්ල පොළවේ තදට වැදෙන විට හිස දක්වාම වේදනාවක් ඇති වෙනවා. පතුලට සියුම්ව සහ සීතල ගතියට දැනුණා. දන හිස වලලු කර නැමෙන විට පහසු ගතියක් දැනුණා. මුළු කයෙම බර එක පාදයකට එන විට බරගතියක් දැනුණා. ගරු ස්වාමින් වහන්සේ මෙසේ දිගටම කරගෙන යාමට උපදේශක් පතමි. ඔබ වහන්සේට මෙම ආත්ම භාවයේදීම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වේවා. සාදු. ඒ සක්මනේ තියෙන විදිහට සතියේ නැතුව ඇවිදිනකොට මොනවත් තේරෙන්නේ නැහැ. මල්ලට හැතැම්ම නැහැ වගේ ඔය කෝච්චේ එනකොට දුවන දුවගෙන යනවා කෝච්චාවම කෝච්චේ ඉල්ලෙනවා මේ දකුණු කකුලෙන් දන්නේ වම් කකුලෙන් දන්නේ ධන හිත දැයින තියනවාද වල්ලු කර තියනවාද තනි කකුලෙන් නේද ඉන්නේ කියලා මොනවත් නැහැ ඒ නිසා සත්‍යමත් වුණාට පස්සේ මේ Tamange ශරීරෙම මෙතෙක් කල නොදැක්ක බුදුමාකාර තොරතුරු වගේක් එන්න පටන් ගන්නවා එතකොට පරියන්කෙත් කියනවා විනාඩි 45ක් ගියාට පස්සේ ඉක්ම ඉක්මනින් ඉක්මනින් හුස්ම ගත්තා වගේ වාක්‍යයක් ලියවිලා තියෙනවා මේක ඇත්තටම කරන දේවල් නෙවෙයි කෙරෙන දේවල්. එතකොට යෝගාවචරය හිතන්නේ මේ මම හුස්ම ගත්තයි කියලා. හොඳට බලන්න ඒක දිහා ඒ හුස්ම ගැනීමක් තියෙන්නේ. ඒක දිහා බලනකොට බිඳි බිඳි යනවා හරි මොනවා හරි පේන නිසා මොනවාක්වත් කරන්න එපා. කෙරුණට චෝදනා කරන්නත් එපා. ඒ විදිහට ගියාට පස්සේ ඒ වගේ නැතිවීම ආය මතුවීම. ආය නැතිවීම ආය මතුවීම චක්‍ර 10ක් 15ක් යනකම් යනවා. එනිසා භාවනාවේ හොඳම කොටස් ටික එන්නේ අන්තිම විනාඩි දෙකේ. එහෙම නැත්නම් එළි වෙන ජාමර තමයි හොඳ හොඳ සෙල්ලම් ටික තියෙන්නේ. ඉතින් එතකොට වෙන්නේ අපිට වීර්යමදි. මේක බලානින්න අය මේ හති. දිග ගමනක් යන සූදානම් නැහැ. අවශ්‍ය කරන ශක්තිය නැහැ. ඒක නිසා අපි එතකොට සත්න පාවා දීලා. ඒකට අවශ්‍ය ශක්තිය හම්බෙන්නේ සක්මණේ තමයි. දුවර සක්මන් කරන්නේ එතකොට පරියන්ක අවධාන කොටස අවශ්‍ය කරන බැටරිය හොඳට charge වෙලා තිනවා. ඒකට පොඩ පොඩ කරන්ට් එක හෝන් එක ගහනකොට සිග්නල් ලයිට් වලට සිග්නල් තියෙනවා. නැත්තම් බැටරිය බැහැලා තියෙනවා. එනිසා උන්තුවට බැටරි charge කරන්න charge කරලා බලනකොට අපි නැගිටින ජවනිකාවේ තමයි කමටහන තියෙන්නේ. ඒ නිසා වෙනද නැගිටිනට වඩා පොඩ්ඩක් ඉඳලා ඒ කමටහන තීරුම් අරගෙන නැගිටින්න බෑනේ. ඒකෝර දවසින් දවස භාවනාව කමටහන සුද්ධ වීමයි භාවනාවයි දෙකේම දියුණුවක් ඇති වෙනවා. තෙරුවන් සරණයි. පින්වත් ලොකු ස්වාමින් වහන්සේ. පරියංක භාවනාව. පරියංකේ සඳහා වාඩි වී ශරීරය ගැන සැලකිලිමත් වීමේදී මාගේ උදර ප්‍රදේශයේ පිම්බීම සහ හැකිලීම පිළිබඳ ප්‍රකට විය. ඒ සමගම උදරයේ පිම්බෙන විට ආස්වාසයේද උදරයේ හැකිලෙන විට ප්‍රස්වාසයේද කියා නිරීක්ෂණය කළේය. ඒ අතරතර සිතුවිලි පැමිණියත් ඒවා දිගේ නොගොස් ඒ නැවතත් හුස්මට පැමිණීමට මාහට අද දිනේ හැකි විය. දැඩි අදිෂ්ඨානයක් සිතේ ඇතිව මේ දෙස ඊතා වූමනාවෙන් නිරීක්ෂණය කළේය. හුස්ම රැලි 7-8ක් ගන්නා විට සිත පිටව යන බව වටහා ගත්තේය. එක් අවස්ථාවකදී මෙසේ සිත මෙසේ ගිය සිත නැවත ගැනීමට උත්සාහගත් කල කිසිඳු සිතවිල්ලක් හෝ හුස්ම රැල්ලක්ද දැකගත නොහැකි විය. කිසිඳු දෙයකින් තොරව බ්ලැන්ක් වගේ දෙයක් වුණි. ඉන්පසු ටික වේලාවකින් ඉබේම නැවතත් සිතුවිලි පෙනෙන්නට විය. ඒ මොහොතේදී මේ සිදුවන දෙය ඔබ වහන්සේගෙන් අසා දැන ගැනීමට උවමනා වුවත් දැන් මාහට එය අමතක වී ඇත. මෙසේ සිත පිට ගිය සෑම අවස්ථාවකම නැවත පැමිණීමේදී හුස්ම රැල්ල වෙනස් වී ඇත. එනම් දික් හුස්ම කෙටි වී හෝ කෙටි හුස්ම දික් දික් වූ ඇති වාගේය. සමහර අවස්ථාවල හුස්ම ඊටා විශාල ප්‍රමාණයක වැටෙන බව වැටහිණි. ඔබ වහන්සේගෙන් දැනගත යුතු තව ප්‍රශ්නයක්ද ඇත. එනම් මේ සිත එයට උවමනා විට පිටත යයි. නැවත මතක් වූ විට හුස්මට පැමිණේ. මේ යන සහ එන සිත පාලනය කරනුයේද සිත විසින්ම නේද? තවද මේ පැමිණෙන සිත විලිදිගේ යන හැම අවස්ථාවකදී අපහට ඇත්තේ දුකකි. නැතිනම් සතුටක්ය. එයත් සිත විසින්ම ඇති කර ඇත. මේ සියල් අතරතුර මේ පාලනය කරන දේ කුමක්ද? ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය පතන අතර මේ අත් භවයේදීම ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍යම අවබෝධ වේවා සාදු. ඔය පාලනය කරන එකට තමයි තකතිරුකම කියලා කියන්නේ, මෝඩකම කියලා කියන්නේ, අමනකම කියලා කියන්නේ, පිස්සු කියලා කියන්නේ, අවිද්‍යාව කියලා කියන්නේ ඕකට තමයි. පාලනයක් තියෙනවා කියලා තියෙනවා නම් අවිද්‍යාව විතරයි තියෙන්නේ. මම පාලනයක් නැහැ. ඔතන හිත පිට යාමකුත් නෙවෙයි වෙන්නේ. අරමුණ නැතුව යෑම. ඒ අරමුණ නැතුව යනකොට අපිට වෙන්නේ මොකක්ද වුණා වගේ. එතන හොඳට බලන්න වෙන තැනකට ගියා නෙවෙයි. තිබුණ අරමුණ ගෙවිලා ගියා. එතකොට ලොඳයක් තියෙනවා යට. බොරයක් තියෙන. ඒකට ඕන හිතවිල්ලක් කියයි, ඕන සද්දයක් කියයි, ඕන වේදනාවක් කියයි. නැත්නම් ඒක තාම මේ මට්ටමට ඇවිල්ලා නැහැ. ඉතින් යෝගාවචරයට නිවැරදි වார்த்தාවක් දෙන්න බෑ. යෝගාවචරය හිතුවොත් මේ උනේ හිත පිට කියයි කියලා. හොඳට බැලුවොත් එලා තියෙන හිත පිට යමක් නෙවෙයි. ජීවන අරමුණ බොඳ වෙලා ගිහිල්ලා. ජීවන අරමුණ විරංජනේ වෙලා ගිහිල්ලා. ජීවන අරමුණේ මාත්‍යාදා සීමාල් කැඩිලා ගිහිල්ලා. එතකොට මොකට ගියාද කියලා කියන්න බෑ. ඒ නිසා හිත පිට යනවා නම් ගිය කාරණාව තියෙන්න ඕනේ. මේ ලිපි කිසිම තැනක හිත පිට ගිය කාරණාවක් නැහැ. ඒ නිසා මට හිතෙනවා හිත පිට යamak නෙවෙයි වෙලා තියෙන්නේ අරමුණ ගෙවි යamak. හැබැයි යෝගාචරය අපේක්ෂා කරලා නැහැ එහෙම එකක්. ඒ නිසා ඒ වගේ ගෙවි ගියාට පස්සේ ගෙවි කියලා යන්නේ නැති වෙනවනේ බොරක් බවටපත් වෙනවා ලොඳයක් බවටපත් වෙනවා නිකන් හැඳි ගෑවිලා යනවා. ඊට පස්සේ ආයෙත් එකකින් එක එක හැඩගෙන දෙනවා. ආයෙ නැති වෙනවා. ඉතින් මෙතන බුද්ධ ඥානස කියනවා සංඥාවක් විතරයි තියෙන්නේ. ඔබට ඕනනම් ඕක සද්දයක් කිය හැකියි. ඔබට ඕනනම් ඕක හිතවිල්ලක් කිය හැකියි. ඔබට ඕනනම් ඕක වේදනාවක් කිය හැකියි. තාම බබා හම්බෙලා නැහැ තාම. කොල්ලා දන්නෙත් නැහැ, කෙල්ල දන්නෙත් නැහැ. කේන්දර හදන්න නැතුව එහෙම බලන ඉන්න දෙයක් නම් කරන්න පුළුවන් තැනක ඉඳලා නම් කරන්න බැරි තැනකට යනවා සංඥා කරන්න පුළුවන් තැන සංඥා බැරි තැන. ඕක තමයි අමාරුම තැන. මොකද මේ ලෝකේ ජීවත් වෙන හැම වෙලාවෙම සංඥා කරන්නේ ජීවත් වෙන්නේ. එක එකකට නම් වනම් දාගෙන බුදුරජාණන් සඳහන් කරනවා මේ ලෝකේ කිසිම වස්තුවක් නැහැ කියලා සංඥාවකින් කෙලසිච්ච නැති. හැම එකටම නමක් දාන. නමක් දැම්මට පස්සේ කක්කා. නම් කරන්නේ ඉස්සෙල්ලා සාන්නිකර සුද්ධ පිවිතුරු දෙයක් තියෙන. ඒ නිසා අපිට ඒක හුරු නැහැ. මොකද අපි නම් කරපු ලෝකෙක ජීවත් වෙලා තියෙන්නේ. සංඥාවට අහුවෙච්චි වාල්ලු වෙලා. අපිට නාම්බු නාම ලැබෙනවා, තාන්නමාන ලැබෙනවා, ලාභ සත්කාර ලැබෙනවා කිව්වම ලැබෙන බඩ කඩුත්තුවක් නැහැ සංඥාවක් විතරයි. ওই සංඥාවට නේ නැහින්ද හදන්නේ. ඊට පස්සේ ඒක නලලෙත් කොටා ගන්නවා, පිටියෙත් ගහ ගන්නවා. දානයක් දුන්නත් නම ලියලා පිටිපස්සෙන් අකුරු දෙකක් ලියනවා. BS කියලා ලියනවා, bullshit කියලා කියනවා. MS කියලා කියනවා, moshit කියලා කියනවා. PhD කියලා කියනවා pile deep and high කියලා කියනවා. ඉතින් වගේ නන් දාන්න දාන්න කක්කා. පාලනය කරන නියමයක් තියෙනවා අවිද්‍යාව. ඒක තමයි ඔය දෙයන්නාස කියලා පහුවනේ නමක් දාලා තියෙන්නේ. බුදුජානනාසේ කියන බුරිදත්ත ජාතකේ මේක මැව්වේ දෙවියන් වහන්සේ නමක් නම් මේ මෝලා මේ මෝලා මොකටද මේ වංචාව සහ මුසාව මැව්වේ? මේක මවන්න තිබුණා නේක නැතුව. නිකන් මවලා තියෙන හරියක් මවලා තියෙන දුක. එහෙනම් මූට කියන්න තියෙන දේ මැවුම් කාර්ය දෙයන්නාන්ද කියලා නෙමෙයි මේක විනාශකයි කියලා කියන දේකට මහා හොරයි කියලා කියන තියෙන කියලා. බුදු වෙන්න ඉස්සරලා බුරිදත්ත ජාතකයේදී කියන. ඉතින් අපි ඒකට තමයි අල්තාරය ළඟට ගිහලා කියන අනේ හත් දෙයියනේ අනේ මගේ දුවට බබෙක් හම්බ කරලා දෙන්න අනේ මට රට යන්න වීසා එකක් හදලා දෙන්න අනේ මට ඉංග්‍රීසි ටිකක් හදලා දෙන්න කියලා දෙයියෝ කාට කියලා වඳින්නේ තමන්ගේම තකතිරුකමට තමයි වඳින්නේ. ඉන්නවමයි ඇත්තටම ඉන්නවා එකෙක් ඌට තමයි තකතිරුවයි කියලා කියන්නේ පිස්සු කියලා කියන්නේ මෝහලා කියලා කියන්නේ මෝහේ කියලා කියන්නේ අන්ධකාරය කියලා තියෙන එක නැතිවෙද්දා දෙනවා මොකෙක්වත් නැහැ මේකේ. ඒ තියෙන බොරේට ඒ තියෙන ලොඳේට ඒ තියෙන ගොජේට ඕනි නමක් දාතයි. නම දාන්නේ Taman දාන නමේ හැටියට කන. එනිසා ඒක මේ අරමුණ බොඳ වෙනකන් යන්නේ. ගොජේට එනකන් යන්න. ලොඳ වෙනකන් යන්න. කැඳ වෙනකන් ගිහිල්ලා නමක් දාන්නද බලන්න. ඉඳපු ගමන් මේ හැඩයක් ගන්න ඉඳපු ගමන් ආයෙ නැති වෙනවා. ඌර්ධව පාතනයක් වගේ නිකන් ඉඳපු ගමන් ආයෙ අයඩින් රත් කරනකොට ඉඳපු ගමන් වාෂ්පයක් වෙනවා ආයෙ ඉඳපු ගමන් ඝන ඝන වෙනවා. ආහන ඔකදී ආ බලන්න බෑ අපට පුදුම බයක් ඇති වෙනවා. අර මම යට läග ගන්න තැනක් නැති වෙනවා. ඒ නිසා මෙතන තියෙන්නේ මේ හොල්මන සංඥාව පිළිබඳ හොල්මනක් ඒක තමයි මේ වංචනික ධර්ම වල අමාරුම තැන. රූප වල වේදනා වල ඉච්ඡර තේරුම් කළ දෙන්න අමාරුවක් නැහැ. මේ සංඥා අමාරු කොච්චරද කියනවනම් මේ භාවනා ලෝකෙ පිස්සු වට්ටලා තියෙනව අද වෙනකොට ගුරුවරු ටික පුදුමාකාර විදිහට මේ අඳින්න කැමැති කට්ටිය අඳනවා. ඉතින් ඒගොල්ලෝ කියනවා මට අර වෙන ධ්‍යාන ලැබුණා, අර මාර්ගඵලය ලැබුණා, අරක හම්බුණා, අර අභිඥාව හම්බුණා, මේ අභිඥාව හම්බුණායි කියලා ඉතින් පාටි දානවා. පහුවෙන්ද හම්බුනේ නැහැ කියලා දැනගත්ත දවසේ වහකන. මේ දන්නේ නැහැ මේ කුලියට හම්බෙච්ච එකක් කියලා. ඒ නිසා මේ සංඥාවේ පෙරලිය දිහා හුදුවට බලන්න. එක සැරේක විනිශ්චය කරන්න එපා. මෙතන අරමුණු නැතිවීමක් කියන එක යෝජනා කරනවා මම අරමුණ වෙන දෙයකට ගියා කියලා වගේ මෝහයකට දාන්න නැතුව මෙතන අරමුණු නැතිවීම හිත පිට යාමක් විදිහට තේරුම් ගන්න යනවා මොකද අරමුණු නැති හිත අපිට ඒ තරම් අපෝ වෙලා තියෙන්නේ කෙලෙස් නැති හිත අපිට හුරු නැහැ කූට ඇඳලා කොට්ටේ උඩ තිබ්බා වගේ. ඒ නිසා ඒකට යන්න බලන්න පුළුවන් තරම් ගිහිල්ලා ඒක තමන්ගේ හැබෑ නිවහන එතන තියෙන්නේ. මධ්‍යම ප්‍රතිපදා එතන තියෙන්නේ. ඒකට පුළුවන් තරම් හුරුකරනද. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. පෙර දින ආනාපාන සති භාවනාවේදී මෙන් භාවනා ඉරියව්වේ අපහසුයක් නොදැනුනි. පාදයේ හිරිවැටි ඇති බව දැනුණත් ඉරියව්ව වෙනස් කළ යුතු බවක් අවශ්‍ය වූයේ නැත. භාවනා අවස්ථාවේදී හුස්ම රැල්ල සමග ශරීරයේ තොටිල්ලකමින් පැද්දෙන බවක් දැනුනි. සිතවිලි ගලා නමුත් පෙර දිනේට වඩා ඉක්මනින් සිතවිලි නැති වී ගියේ. නැවත භාවනාවට පැමිණෙන විට සෙමින් ශරීරයේ පැද්දීම ආරම්භ වී ක්‍රමයෙන් වේගය වැඩි වෙන බවක් දැනුනි. මේ මාගේ භාවනාවේ යම් වරදක් දැයි පෙන්වා දෙනු මැනවි. සක්මන් භාවනාව උදෑසන සක්මන් භාවනාවේදී පෙර දිනට වඩා සිතුවිලි ගලා යීමේ ධර්මක අඩුවක් දැනුනි. සක්මන් මළුව ඇමද දමන ලද රටා වල ඉරි හොඳින් යටිපතුලට දැනුනි. ඔබ වහන්සේට උතුම් වූ නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට ලැබේවා. තිරුවන් සරණයි. මේ කරගෙන යන වැඩේ කරගෙන යන බාධාවක් නැත්තම් තෙපර බාන්න එපා, පිටපිට බලන්න එපා. මෙහෙම වෙලාවක් හම්බ වෙන කලාතුරකින් නිසා දිගට කරගෙන යන්න. බාධාවක් තියෙනවා නම් විතරයි මේ වාර්තා කරන්න එපයි කියලා මම කියන්නේ වාර්තා කරන්න. හැබැයි ඒක බාධාවක් කරගන්න එපා මොනවත් නැහැනේ පාර හම්බුණා නේ ට්‍රැෆික් ජෑම් එකක් නැහැනේ ගමන කරගන්න. ඒ වෙලාවට පුළුවන් තරම් වෙලා සක්මනේ ඉන්න පුළුවන් තරම් වෙලා පරියන්කේ ඉන්න බාධාවල් කියලා හිතන්න එපා හිතපු ගමන් ඒක බාධාවක් වෙනවා. ඒක තමයි අසද්ධාව කියලා කියන්නේ. බාධාවල් නැති තැන බාධාවල් හිතන එක අමනකම. තකතිරුකම්. ඒක දැනගන්න ඕනේ සංසාර බය. සංසාර බය නැති විලාය ගමන කරගන්න. මේක හරියද වැරදිද සමතේද විපස්සනාද ඉස්සරහට යන පස්සට යන්නේ කියලා කියන්නේ අන්න අනවශ්‍ය සැකයක් දාගන්න. ඒ නිසා නොදාගෙන ඉන්න තරම් නිදානින් අවශ්‍ය කරන ආත්ම විශ්වාසය එහෙම නැත්නම් අදිමොක්ක එහෙම නැත්නම් ශ්‍රද්ධාව ඒ නිසා මුලදීම හොඳට ශ්‍රද්ධාවෙන් ඇති කරන්න යන බාධාවත් තියෙනවා නම් අපි සාකච්ඡා කරමු. නෑනේ දිගට යන එකයි තියෙන්නේ. තෙරුවන් සරණයි. අප ගෞරවාන්විත ස්වාමින් වහන්සේ පරියංක භාවනාවේදී ආස්වාස ප්‍රාස්වාසයේ දිගටම කරගෙන යන විට පෙනහළු දෙක පිම්බෙන හැකිලෙමින් තිබුණු අතර පසුව මේගත් හුස්ම ඇරෙන වැහෙන කපාටයක් තුළ හිර වී ගොස් නැවතුණි. ඒ සමගම හાર્ට් එක නැවැඩ කරන්න පටන් ගත්තා. පසුව මේකේ තියෙන රුධිරයත් සමග මේ වාතය හිර වෙවි ගමන් කරන්න පටන් ගත්තා. එවිට තද වේදනාවක් උරීස් දෙකට එන්න පටන් ගත්තා. ඒ වෙලාවේ මා උරීස් දෙක දිහා ඇතුළතින් බලන්න ගත්තා. එවිට දුටුවේ මේ වාතයේ උරීස් දෙකෙන් පොකුරු පොකුරු වශයෙන් අත් දෙකට ඇතුළතින් හිර වෙවි, තද වෙවි රිංගන ස්වභාවයක්. එයින් මාහට තේරී ගියේ කොටසක් ගැලවිගෙන යනකොට සහනයක් ඇති බවකි. සක්මන් භාවනාවේදී පාද මාරුවෙන් මාරුවට තියෙන ගානේ බලහත්කාරයෙන්ම මම මාරුවෙන් මාරුවට පාද ඇදගෙන යන බව සහ පාදවල කොටස් කොටස් ගැලවි ගොස් මැරුණු ගසක අතු කඩාගෙන ගොස් තද කඳ ඉතිරි වුණා වගේ මේ දෙකම දිහා බලන විට ඉදිරිව ඇත්තේ තුනටියේ සිට ඉන කොටසට පමණි. කරුණාකර ගෞරවනීය ස්වාමින් වහන්ස මා ගැන අනුකම්පාවෙන් මේ පහදා දෙනු මැනවි. ඔබ වහන්සේට වැඳ නමස්කාර කරමි ආයුරාරෝග්‍ය සම්පන්නිය ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි. අපි මේ වෙලාවට මේ වෙච්ච දේ කයේ කොටස් සම්බන්ධ නොකර මේ රචනෙ ලිව්වනම් සුද්ධ ධාතු මනසිකාරයක් තියෙනවා. මට පිම්බි මට මේ වෙනහැල්ල වැටෙන්නේ හෘදේ වස්තු වැටෙන එක වායෝ ධාතුව කරකිනවා උරහිතට යනවා තද කර කර යනවා කියලා මේ ශරීරයංග දාපු ගමන් කක්ක වෙනවා. ඊජවිට පුළුවන් ද දැනගන්න මට මේ තෙරපීමක් තේරෙනවා කම්පනයක් චංචලයක් තේරෙනවා උණුසුමක් තේරෙනවා ගැළවීමක් තේරෙනවා කියලා ශරීරාංග ටික නැති කරලා ගත්තොත් කොච්චර උතුම් රචනයක්ද. ඔත් මේ ශරීර කොටස් දාගත්තට පස්සේ ඉතින් අර කිරි කලයක් දෝමල් දෝලා ගොම කඳුලක් දැම්මා. ඒ නිසා අපි හිතට භාෂාවට ව්‍යාකරණයට ව්‍යවහාරයට උදව් කරන්න ඕනේ මේ ශරීරයේ අල්ලන යන්නේක තමයි මුළු ජීවිතේම කරන්නේ හැමදේම මනින්නේ ශරීරයට සාපේක්ෂව අපි අත් දෙක දිග අරපුවාම බම්බයක් කියේ මැද ඉඳලා තියෙන එක යාරයක් කියලා කියනවා දෙක නම්පුවාම රියනක් කියලා ඊට පස්සේ ඇඟිල්ලකට අඟලක් කියලා කියනවා ඉතින් මේකෙන්නේ මුළු ලෝකෙම මනින්නේ ඉතින් ඒ නිසා මේක හෘදේ වස්තු ඔයි කියන මනසට හෘදේ වස්තුවක් තියෙනවද නැද්ද කියලාවත් දන්නවද? ඔක්කොමලා කියනවා ෂුගර් ඔක්කොටම හෘදේ වස්තුවක් තියෙනවා කියලා. අපිට මේ ඉස්කෝලේ උගන්වන පච නෙමෙයි. ඔක්කොමලා දන්නවා ෂුගර් එකට මේ පෙන්හලු තියෙනවා. ඒක කොහමද දන්නේ? කියනවා කියනකොට නම් ඔක්කොටම බ්ලඩ් ප්‍රෙෂර් එක මේ ගානේ තියෙනවනේ ෂුගර් ලෙවල් එක මේ ගානේ තියෙනවා. ඒක බයියෙක් දන්නවද ලෝකේ විවිධයි කියලා. ඔය වෛද්‍ය සාත්‍රෝ පච කෙලින්න බෑ. ඔය ස්ටෑන්ඩඩ් හදාගන්න. ඉතින් ස්ටෑන්ඩ් හදවම කළු ලෑල්ලක ලීලා දුන්නා පස්සේ ඉතින් අපිත් හිතනවා මේක ඇතුලේ මෙහෙමයි මෙහෙමයි කියලා. හුඟක් වෙලාට මොලේ ඇතුලේ මොකක්වත්ම නැහැ. ඉසි එකක් කොමක්වත් වෙන්නේ නැහැ. මේව මේ දෝෂයක් නෙමෙයි මම මේ කියන්නේ. අපේ ඔළුවට දාපු ජරාව වමාරනවා. වමාරනකොට මේ ඇති වෙන ධාතු මනසිකාරයට ශරීරාංග දාපු ගමන් කොච්චර බය වෙන්න ඕනද කියලා බලන්න කොච්චර හැඟුම්බර වෙනවද කියලා. මේ තියෙන කම්පනය, මේ තියෙන චංචලයක්, මේ තියෙන උස්බර ගතියක්, මේ තියෙන හැලු ගතියක් කියනවා නම් අර ශරීරාංග ටික අයින් කරලා ආර්ය විවහරයට යනවා. ඒ නිසා ධාතු මනසිකාරයට එනකොට ඒකට උදව් කරන්න ඕන නම් කරුණාකරලා ඒකෙත් දාන විශේෂණ පදවල ශරීරාංග ටික අයින් කරන්න. අයින් කරලා ලියන්න බලන්න. මේ මුළු ශරීරෙම තියෙන හතර ධාතු උන් එක එක කම්පන චංචල කරනවා. ඉතින් ඒවට අපි එක එක නම් දීලා එක එකට ස්පෙෂලිස්ට් ડોක්ටර්ස්ලා තියෙනවා. විශ්වවිද්‍යාලගා එක එක ডিপার্টমেন্টස් එනවා. නමුත් ධාතු දන්නවද? මේ ගෑනුවකක තියෙන, පිරිමියකක තියෙන, පණ තියෙන තැනක තියෙන, හෘද වස්තුවේ තියෙන, පෙනහලේ තියෙන ධාතු එකක්වත් ගන්න. ඒ නිසා මේ විස්තරය සක්මන් කරනකොටත් ඒ කොටස් ගැලවිලා අතපය ගැලවිලා ගහක් වගේ පේනවා කියන එක ශරීරාංග ටික පොඩ්ඩකට විනෝදාංශයක් විදියට වගේ අයින් කළා ওই රචනෙම ලියන්න. ලියලා කියවලා බලන්න මට මේ manussකම දීලා තියෙන ඕකට නේ. මේකේ තියෙන්නේ ධාතුමත්තකෝ නිසත්තෝ නිජීවෝ ශුඤ්ඤෝ. තානේ වැළඳුවාට පස්සේ බුදුහාමුදුරුවෝ සත්‍යං කරන සිවුර දාගත්තට පස්සේ මේ සිවුරක් ධාතු මම බලඳගෙන ඉන්නත් ධාතු දෙකම හුදු ධාතු මාත්‍ර පමණයි. නිස්සත්ෝ නිජීවෝ ශුන්‍යෝ. මේකේ සතෙක් නැහැ, ජීවියක් නැහැ, ශූන්‍යයි. අපි හිතනවා සිවුරට පණ නැහැ, උනට මට පණ තියෙනවා කියලා. ඉතින් දෙකේම තියෙන ධාතු දන්නේ මං ඉන්නේ අරකේ කියලා. අන්න එතෙන් පොඩි තල්ලුවක් දෙන්න හොඳ වෙලාවක් කියලා මට කියන්න හිතෙනවා. අපි යනවා ඊගා ප්‍රශ්නේ. දේරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. පරියංක භාවනාව. මම භාවනාව සඳහා වාඩි වී වාඩි වී සිටින ආකාරය මෙනෙහි කරමි. එවිට ක්‍රමයෙන් හුස්ම වෙත මගේ අවධානය යොමු වෙයි. ආරම්භයේදී හුස්ම කෙරෙහි සිහිය පිහිටවීම අපහසුය. මහත් ආයාසයකින් ආස්වාසය ප්‍රස්වාසය කෙරෙහි අවධානය යොමු කරමි. ප්‍රථමයෙන් හුස්ම රළුවන අතර බොහෝ සිතුවිලි ගලා එයි. ඉන්පසු ක්‍රමයෙන් හුස්ම නැති වී යන අතර අධික නිදිමතක් ඇති වේ. නිදිමත පාලනය කර ගැනීමට මහත් වීරයක් ගත යුතුය. ඇතැම් විට නිින්දයයි. කෙසේ හෝ නිින්ද පාලනය කරගත් විට සිරුරෙහි පහළ කොටස ගලක් මෙන් පොළොවට තදවන අතර හිසෙහි දැඩි වේදනාකාරී තෙරපීමක් ඇතිවේ. ඒ කෙරෙහි අවධානය යොමු කරගෙන සිටින විට වේදනාව දැඩි වේ. මේ ඇතිවන්නේ භාවනාව අරඹා පැය භාගයක් පමණ ගිය පසුය. හිසෙහි තෙරපීම තව තවත් උත්සන්න වී එක්වරම නැති වී යන අතර එවිට සිදුවන දේ පැහැදිලි කිරීම අපහසුය. මේ සෑම පරයන්කකදීම සිදුවන අතර මුලදී දැඩි ලෙස බිය දැනුණු නමුත් දැන් එය ඊට අඩුය. නමුත් බිය සම්පූර්ණයෙන්ම නැති වී ගොස් නැති අතර හද ගැස්ම වේගවත් වන බව දැනේ. එම අත්දැකීම ඊට ඉහළ උසකින් එක්වරම පහළට ඇතහැරියාක් මෙනි. ඉන්පසු භාවනාව කරගෙන යාමට අපහසු වන අතර බොහෝ විට කාලයද හීන වේ. සක්මන් භාවනාව. සක්මන සඳහා සිටගෙන යටිපතුල් පොළවට ස්පර්ශව පවත්න ආකාරය නිරීක්ෂණය කරමි. ඉන්පසු ඇවිදින විට පතුලේ එක් එක් ස්ථානවලට පොළවේ වැලි ස්පර්ශ වන ආකාරය නිරීක්ෂණය කරමි. වැලිවල රළු හා සිනිදු බවත්, ඇතැම් ස්ථාන තදහා ඇතැම් ස්ථාන මුදු බවත් නිරීක්ෂණය කරමි. එන්වෙන්ම සිරුරේ බර කකුල් දෙකට මාරු වන ආකාරයත් වැඩි බරක් පිටුපස කකුලට දැනෙන බවත් අවබෝධ විය. විනාඩි 10ක් පමණ එක දිගට සක්මන් කරන විට එය නොනවතින ක්‍රියාවලියක් බවක් වැටහුණි. මාගේ භාවනාව ඉදිරියට කරගෙන යාම සඳහා ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. පරියංකේ සඳහන් කරලා තියෙන විදිහට ඒ අර එක පාට කඩාන වැටෙනවා විශාල බයක් එනවා ඒත් ඒ බය නොතක ඉදිරියට ගියොත් තේනවා එන්නේ එන්නේ එන්නේ බය එනවා හැබැයි අඩු වෙනවායි කියනවා මේ බයට බුදුරජාණන්සේ දෙන වචනේ කෙලස් කියන්නේ කෙලස් වල දෙන්නම තමයි බය බය තියෙන තාක්කල් කෙලස් කෙලස් තියෙන තාක්කල් බය තියෙන කෙලස් බය අඩු වෙනවා එකම දේ වෙන්නේ කරලා කරලා පුරුදු වෙනකොට එන්නේ බය අඩු වෙලා යනවා. ඊට පස්සේ බලනකොට තේනවා මේකට කොච්චර දන් දුන්නත් මේ බය නැති වෙන එක අත්දැකිය නැත්තම් කරන්න බෑ. කොච්චර බුදුහාමුදුර අත්දැකලා තිබුණත් මට ඇති වැඩකුත් නැහැ. කොච්චරක් අපේ අම්මා තාත්තා භාවනා කරුවට මට ඇති වැඩක් නැහැ. මම කොච්චර බය නැති කියලා පුරුදු කරනවත් කාටට කිව්වට දෙන්නත් බෑ. කරලම කරන්න. ඒ නිසා මේ බයට හයිය හති තියෙන වෙලාවේ මුහුණ දීලා දීලා දීලා දීලා බය එහෙම දැක දැක දැන දැන ගෙවන් කෙරුවොත් ආයෙ බයට ඇවිල්ලා සෙල්ලම් කරන්න බෑ. ඒක හොරෙන් කරලා බෑ. උගුරට හොරා බේත් බීලා බෑ. ඇවිල්ලාම දරා ගන්න බැරුව තිබිලා ක්‍රමයෙන් ගෙවෙන හැටි දකින්න. ඉතින් ඒකදී ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ මට්ටමට එනකන් යම්මා කාට හිත හදාගෙන කරානම් ඒ ක්‍රමයට තවත් යයිදිරි මංගලම් කියලා හිතාගෙන ටිකටම ওই බය ගෙවෙනකම්ම ගිය දවසේ අපිට මේ ජීවිතයේ අපි හිතා ගන්න බැරි විදිහට ඒ මරණ බය එහෙම නැත්නම් මොනම දෙයකටත් තියෙන බය අඩු වෙනවා. ඒ ප්‍රමාණයට බුදුහාමුදුරු කරේ සද්ධා වැඩි වෙනවා. අපි කොච්චර පිස්තෝලයක් ළඟ තියා හිටියත් කොච්චර පුද්ගලික හමුදා තියා හිටියත් කොච්චර වැටකටළු බැඳගෙන හිටියත් කොච්චර දියවල් කපන හිටියත් එකකින් අතෝක් ගන්න බෑ. ඒව ගන්නෙම මම වචන මතක් වෙනවා ඉතින් සෙනඟ ඉස්සරහා කියන්නේ අන්න එහෙම බය තියෙන කට්ටිය තමයි යගල් හදාගෙන ලිහිට්ටු දාගෙන බැඳගෙන වැටකොටු දාගෙන ඉන්නේ. බුදුරජාණන් වහන්සේ අතාගාවටත් යනකොට යන්නේ අත් දෙක දිගෑරෙන. ඕම් බලාපන් මගේ අබේ මුද්‍රාව ඔබ මට බය වෙන්නත් එපා මම ඔබට බයකුත් නැහැ. ඔය ජේම්ස් බොන්ඩගේ පිස්තෝලේ ගත්ත ගත්ත ගමන් තිබ්බා MGR වගේ නාන්තන් MGR වාල්සන්ඩ් එකේ වා ඒව මොකුත් නැහැ. දැන් ඉන්න ඔය හැම කාඩ්බෝඩ් වීරයෙක්ම දිහා බලපුවාම උගේ ආයුධේ නැත්නම් සෙවලෙක් මොනම දෙයක්වත් කරන්න බෑ. අපි එමනේ හදන්නේ කිසිම ආයුධයක් නැහැ. උඹනෝ හිත හදාගත්තට පස්සේ හිත හදන්නෙත් එහෙම බය එන්නම දෙන්න ඕනේ. එළ ඒක එතනම ගෙවන්න ඕනේ. ගෙවෙන්නෙත් ලුණු ගෙඩික පොත් අයිනවා. ටික ටික ටික ටික ගෙවෙන. හැබැයි තේරෙනවා දැන් මේක කරන්න කරන්න හරියනවා කියලා. ඒ නිසා මැරෙන්න ඉස්සෙල්ලා ඉතුරු තියෙන ටිකත් ඔක්කොම නම් අයින් කරන්න ඕනේ නැහැ මං කියන්න සාතික් කරලා. යම් මට්ටමට එනකොට තියෙනවා බය ටිකක් තියෙන්න ඕනේ බලන්න. මමත් ඉඳලා හිටන මිනිස්සෙක්ද කියලා. නැත්තම් මිනිස්සෙක් නෙවෙයි වගේ මේ මෙලෝ දෙයක් ගණන් ගන්න ඊට පස්සේ. හරි මනුස්සකම තියෙන්න එපා නැත්තම් මේ කට්ටිය බනිනවා. කැක්කමක් නැහැ මේ මොනවාක් අසලකන්නේ නැහැ නිසා පොඩ්ඩක් තියාගන්න මල්ලේ නිකන් කිල්ලෝට උණු ටිකක් තියා ඉන්නා වගේ. ඔක්කොම ගෙවම් කරන්න යන්න එපා. තව ටිකක් අඩු කරගන්න. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. තෙරුවන් සරණයි. ගරුතර ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව. ඔබ වහන්සේගේ උපදේශ පරිදි සක්මන් මළුවේ හා ලනුපැදුරේ සක්මන් කළෙමි. එහි ලක්ෂණ අධ්‍යයනය කරමින් සක්මන් කරන විට සිතුවිලි ගලා යෑම සිදුවේ. එසේ වුවත් සිත සිතුවිලි වලට ඉඩ නොදී ඉක්මනින් සක්මනට නතු කර ගැනීමට හැකියාව ලැබේ. සිත පිට යන බව ඉක්මනින් වැටහි. අද දවසේ සිතුවිලි එන ගතිය අඩු වුණා. වැඩි දුරක් සක්මන සතියෙන් කළෙමි. පරියංකේ ගරුතර ස්වාමින් වහන්සේ පරියංක භාවනාවේදී හොඳම පරියංකය ගැන මෙසේ සඳහන් කරමි. පාන්දර සක්මන අවසන් කර පරයන්කයට ගියෙමි. මා නිතරම පරයන්කයට ඉඳගත් මොහොතේ සතර කමඨහන් සුවිද රත්ණයට ජීවිතේ පූජා කරමි යන්න සිහි කරමි. ඒට මා සිතින් ඒවා සිහි කිරීමට විනාඩි 5ක් පමණ ගත කර මා මෙතන යන්න සිහි කරයි. පාන්දර එසේ සිහි කර කය දෙස බලා සිටීමේදී මට මගේ හෘද ස්පන්දනය දැනුනි. ආස්වාස ප්‍රස්වාසයේ පිම්වීම හැකිලිම කිසිවක් නොදැනුනි. එසේ බලා සිටියේදී ඒ දැනීම ඇති වෙමින් මගේ ඇඟ සිහින් ලෙස පැද්දීමට පටන් ගතිමි. එසේ පටන්ගෙන එය දිගටම සිදු විය. සෑහෙන වේලාවක් ගත වූ පසු මම සෙමින් ඇස්සර මගේ ඇඟ පැද්දෙන බව දැනුණු හේයින් ඒ දෙස බලා සිටියෙමි. ඇඟ සෙමින් ඉස්සරහට පස්සට එකම රිද්මයකට පැද්දෙන අයුරු ඇස්සර බලා සිටින අතර නැවතත් ඇස් වහගෙන දෙස සිතින් බලා සිටිමි. එවිට කෙළවලින් මගේ මුඛයේ පිරී ඇති අතර කඳුළුද රූරා වැටුනි. නමුත් මා කළ යුත්තක් නොදන්නා බැවින් මුළු පරයන්කයම එසේ ගත කෙළෙමි. දාණයට සීනුව නාද වීම නිසා පරයන්කෙන් මිදුනිමි. ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ උපදෙස් පතමි. ඔබ වහන්සේට ත්‍රිවිධ රත්නයේ පිහිටෙන් නිවන් සුවමත් වේවා. ඔය විදිහටම දිගට බලන්න. එතකොට මේ අර වගේ විලෝපන මොනවාරි වෙනවනම් බේරන්න බැන්න පොඩ්ඩක් ඇද්ද කරලා බලන්න. මුගක් වෙලාට එහෙම වෙලා නෙවෙයි පේන්නේ බොරුවට පේන්නේ. ඇද්ද කරලි වෙලා බලනකොට වෙන ඔය කියන තරම් වෙලා නෙවෙයි හිත. ඊට පස්සේ ඇද්ද ආයෙ වහගෙන එතෙන්න බෑ අනේකයි තියෙන්නේ. එතකොට තේරෙන පටන් අර ගන්නවා මේ නානා විද නානා රුදු වේසමවා මග අවරන්නේ සංසාර ගමනේ තණ්හා ආසා ක්ලේශ මාරසීනා ඇත්ත කියලා බලන්න මොකක්වත් නැහැ එක්ක අඩු වෙලා ආයෙසර භාවනා කරන්න ඕන නොදන්න කෙනෙක් වාගේ ඉවරද තියෙන සංඥාසක ඉක්මන් ඉක්මන් කරමු කතා කරන්නේ තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාව ආනාපාන සති භාවනාව ආරම්භයේ සිට අවසානයේ දක්වාම මැනමින් සතිය පවත්වා ගතිමි. පළමුව හුස්ම හඳුනාගෙන ඒ ගැනම සිතමින් භාවනා කරන්නට පටන් ගතිමි. සාමාන්‍ය පරිදි ආස්වාසය හා ප්‍රස්වාසය සිදුවන බව වටහා ගතිමි. දෙවනුව ආස්වාසය හා ප්‍රස්වාසය ගන්නා විට පෙරට වඩා දිග ස්වභාවයකින් පවතින බව වැටහුණි. එම ආස්වාස ප්‍රස්වාස දිග බව සිතමින්ම මෙනෙහි කරමින් සිටියෙමි. අනතුරු ආස්වාස ප්‍රස්වාසය ගන්නා විට කිති බවක්ද හඳුනා ගතිමි. එම ආස්වාස ප්‍රස්වාස කිති බව සිතමින් ඒ ගැනම මෙනෙහි කළෙමි. පෙය භාගයක් පමණ යන විට ආස්වාස ප්‍රස්වාස නොදැනෙන ස්වභාවයක් දැනුනි. හුස්ම එක තැන වාගේ යන්තම් ඉහළ පහළ යන බව හඳුනා ගතිමි. ඒ ගැන මෙනෙහි කළෙමි. අනතුරුව කයත් නැහැ වගේ සැහැල්ලුවක් දැනුනි. උඩු අතටම පාවෙනා වැනි ස්වභාවයක් වැටහුණි. අනතුරුව ක්‍රමයෙන් සමාධිගත කය යථා තත්වයට පත් වී ඇති බව වටහාගෙන භාවනාව අවසන් කළෙමි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා ගැන අනුකම්පාවෙන් මේ ගැන පහදා දෙනසේක්වා. තෙරුවන් සරණයි. ඔයිත් භාවනාව අවසන් කරන්න එපා. ඊට පස්සේ හිටියව මාරු කරා නම් අර ඇති වෙච්ච එකලස පුළුවන් තරම් දුරට පාත්තගෙන යන්න බලන්න. නැත්නම් ඊට පස්සේ කැඩෙන හැටි බලන්න. තියෙන සතිය දුර්වල වෙන හැටි බලන්න. එතකොට දුර්වල වෙනව අඩු වෙනවා. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස සක්මන් භාවනාව වැලිමලුවේ කෙළවරක සිටගෙන මම මෙතන සිටගෙන සිටිමියයි සිතා භාවනාව ආරම්භ කළෙමි ඔසවමින් යවමින් තබමින් තබනවා ලෙස සිහියෙන් සක්මන් කළෙමි පරිසරයේ ශබ්දවලට සිත යොමු වන අතර නැවත අරමුණටගෙන සක්මන් කළෙමි වම් පාදයේ කෙමෙන් විලුඹ මැද කොටස ඇඟිලි දක්වා එසෙද්දී දකුණු පාදයට සිරුරේ බර දැනේ මෙසේ මාරුවෙන් මාරුවට සිරුරේ බර පාද ඔසවනගේ ඔසවගෙන යන බව දැනේ. වම් පාදයේ පොළවේ ගැටි තදවන විටම දකුණු පාදයේ විලුඹේ සිට ඇඟිලි දක්වා ඉසවි පොළවෙන් එසවි. මෙසේ මාරුවෙන් මාරුවට සිදුවේ. පොළවේ උතෙත් බව, රළු බව, එරෙන බව දැනේ. සිරුරේ උඩ කොටස නැමැති තරම්ය. පරිසරයේ උසද්ද හැඳිනාගත් නමුත් සිතේ ඇතිවෙන විවිධ සිතුවිලි දාම ඔස්සේ සිත ගියේ ඊට අඩුවෙනි. එවිට නැවතත් එතන කිසිම සිතීමකින් තොරව අරමුණට ගතෙමි. පෙර දිනමින් විවිධාකාර සිතුවිලි වලට නොගොස් භාවනා අරමුණේම බොහෝ වේලා සිතීමෙන් සතුටක් දැනේ. පරියංක භාවනාව. මම මෙතනයි ටික වේලාවක් මෙනෙහි කොට හුස්ම දෙස බලා සිටීමි. ටික වේලාවක් ගත වූ පසු විටක තුනී හුලම් පොදක් ලෙසද විටක සුලං කැටි ලෙසද ආස්වාසය දැනුනි. ප්‍රස්වාසයේ දිගු බවක්ද සැහැල්ලු බවක්ද එකාකාරීව විටක ගමන් කරන බවක් දැනේ. ආස්වාසය ප්‍රස්වාසයට වඩා මදක් වෙහෙස කරේ. විටක හුස්ම නොදෙනි උරහිස්සල වේදනාවක් දැනේ. එයට සිත යොමන විට දැඩි වේදනාවක් දැනේ. තෙරු නැවත නැති වේ. මේ මාගේ අද දින අත්දැකීමයි. ඔබ වහන්සේට නිරෝගී සුවත් වේවා. දැන් විස්තර ඉදිරිපත් කරලා තියෙන හොඳයි. මේ මේ වගේ අවස්ථා හපුවා මේකට ලං වෙලා අරමුණේ හොඳ සවිස්තර බලන්න. එතකොට බාහිර බාධා නැතුව වැඩි විස්තරයක් දැක ගන්නත් පුළුවන්, ලියා ගන්නත් පුළුවන් වෙයි. තෙරුවන් සරණයි ගෞරවනීය ලොකු ස්වාමින් වහන්සේ. අද දින මා පරියංක භාවනාවේ නිරත වීමේදී පෙර දින තරම් සිතට සිටිලි ගලායේම අඩුවිය. ආස්වාස ප්‍රස්වාස වාතයේ යන දිස් දෙස ඒ සමග ගොස් බලා නොඉඳ නාසිකාග්‍රේ වෙත සිත යොමු කෙලිමි. ඊටමත් සියුම් ලෙස නාසය අග්‍රේ වාතය වැදුණු අතර ඒවා කැරළි ආකාරයෙන් ඇතුල්වනු දක්නා ලදී. මද වේලාවක් ඒ දෙස බලා සිටීමේදී ජල බිඳුමෙන් ඇතුල්වනවා දක්නට ලැබුණි. ඒවා බිඳි බිඳී යන ආකාරයක් දක්නට ලැබුණි. සක්මන් භාවනාවෙහි නිරත වූ මට පියවර 25ක් 30ක් පමණ එක දිගට ඒ සිදු කිරීමට හැකි වූ අතර එක් පාදයක් ඔසවා රැගෙන ගොස් තබන අතර අනෙක් පාදයේ ඉබේම ඉස්ත්‍රෙන බව දැනුනි. හෙළන හුස්ම සමග পায় ගන්නා හට ගන්නා හුස්ම සමග මනා සම්බන්ධතාවයක් පවතින බව පියවර මත සිත තබා සිටි සිටීමේදී වැටහින ශරීරය පිළිබඳව මතකය අමතක වී පියවර පමණක් මනසින් මෙනෙහි විය. එයද සියුම් ලෙස මනසට දැනුනි. වහන්සේට තෙරුවන් සරණයි. අර ඉස්සරලියම වගේම හොඳට විස්තර දකින්න පුළුවන් වෙලාවක් තියෙනවා. වැඩි විස්තර බලන්න බලන්න බාහිර කරදර අඩුවේ. ඒ වගේම ලිවිනේ කලාව තේරෙයි. මේ ලියන්න ලියන්න පහුවෙන්ද භාවනා පටන් ගන්න ලියපු අවධාන කරපතනකේ. ඒ හොඳට කමඨාන සෝද්ද වුණොත් අනිදාසි භාවනා යන්නේ ලොකු ධෛර්යයකින්. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස සක්මන් භාවනාව වැලිමලුවට යන ගමනේදීද භාවනාවට සිත යොමු කෙලෙමි ලනුපැදුරට වඩා වැලිමලුවේදී දැනෙන ස්වභාවය වැඩි පා එසේ එසේම ඉදිරියට ගෙන යාන විට ගැස්ම මෙනෙහි කෙලෙමි එන යන විට තැබීම මෙනෙහි කෙලෙමි පා එකව එසවීමේදී සහ බිම තැබීමේදී දැනෙන විවිධ ස්පර්ශ ස්වභාවයන් ගැන දැඩි අවධානය යොමු කිරීම නිසා ඒ සියුම් වේදනා ගැටලුවක් නොවිය. නිවසේ මිදුලේ සක්මන් තීරුවක් සැකසීමට අදහස් කර ඇත. මේ ගැන ඔබ වහන්සේගෙන් අදහස් උපදෙස් අපේක්ෂා කරමි. තෙරුවන් සරණයි. ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා. ඔව් පාරින්ද නුවර මුළු ඉස්කෝල ඔක්කොම එකතු වෙලා අධ්‍යක්ෂකතුමියත් එක්ක හැම ඉස්කෝලේකම සක්මනක් හදන්න තියෙනවා කියලා. කාටද ආඩම්බරනේ? ඔක්කොම මේ ඇවිල්ලා එක දවසයි වැඩ සිටිනවා තියෙන්නේ මම පැයයි ගත්තේ. ඊට පස්සේ ඒගොල්ලෝ හැම ඉස්කෝලේකම දැන් සක්මනක් හදලා. නිසා ඕනම කෙනෙක් ගෘහ නිර්මාණ ශිල්පයක් කරනවා නම් ඊතර සක්මනක් හදාගන්න. ඊට පස්සේ භූතයෝ පෙරේතයෝ ඉන්නේ නැහැ. එනවනම් එන්නේ යෝගාවචර ප්‍රේතයෝ විතරයි. දැන් ඇති අපි නතර කරමු නැත්නම් මේ මේ සානහස එක ප්‍රශ්නේ අර සතිපාසල ගැන එකයි තියෙන්නේ. තෝල් ගැත් එක්කනේ බේරන්න බැරි මේ කතාව. ඉක්මනට කියමු. සානහස ඉක්මනට කියන්නේ කිව්වා. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. වම දකුණ බලමින් මා සක්මණේ යෙදුණෙමි. වම් පාදයේ විනිඹ අඩිය මැද මහපට ඇඟිල්ලේ සිට කුඩා ඇඟිල්ල දක්වාද එලෙසම කුඩා ඇඟිල්ලේ සිට මහපට ඇඟිල්ල දක්වාද අඩියේ මැද විලුඹ පොළව ස්පර්ශ කරගන්නා ආකාරය මෙනෙහි විය. පසුව අඩියේ කටුව හා පොළව පටවි ගතිය මෙනෙහි විය. පසුව ශරීරයේ අමතක වී කකුලේ අඩි දෙක පමණක් ගමන් කරන ආකාරය විය. ඉන්පසු ඇඳ සිටින ඇඳුම ස්පර්ශ වීමද විය. පසුව මෙනෙහි වූයේ ශරීරයේ වම් කකුලට බරවන ආකාරයක් දකුණු කකුලට බරවන ආකාරයක්ය. පරණ ඔල්ලෝසු බට්ටෙක් වමටත් දකුණටත් ක්‍රමානුකූලව පැද්දෙන්නාක් මෙන් විය. සක්මණේ නැවතී බලා සිටින විට පොළොව තුලින් දුම්දමන ආකාරයක් විය. පහදා දෙනු මැනවි. තෙරුවන් සරණයි. ඔබ වහන්සේට උතුම් නිවනම සාක්ෂාත් වේවා. එන සක්මණේ ජීුණත් ඕන තරම් අපි බලාපොරොත්තු වෙනවා වගේ නැත්නම් බලාපොරොත්තු වලට වැඩිය හුඟක් සමාධියක් ඇති වෙනවා. ඒකට බලන බලන තැන් වල මේ වගේ සමාජලාට අර වගේ දුන් දානවා වගේ ගොජ දානවා වගේ අංශු අංශු යනවා වගේ පේන්න පටන් ගන්නවා. ඉතින් අපි පිළිගන්නේ නැති නිසා ඇස් දෙක පිය පියා බලනවා. අද ඒක බලනකොට වැඩිය හොඳයි අර සක්මනම දිගට යනවනම් මේකේ විනිවිද දකින්න ගතිය තව තව වැඩි වෙනවා. නිසා සක්මන තමයි මේ ස්වාමීන් වහන්සේ තාරදම් කරන හැම වන්සලකම සක්මනක් හදලා දෙන්න. ඒකට යනකොට මිනිසුන්ට මොකද්ද මේ කියලා එකෙක්වත් දන්නේ නැහැ. ඒසොට කියකි මේ දා සක්මන කරන්නේ කිව්වහම ඒ පොඩි කට්ටිය මේ උපාසක උපාසිකාව එන්න පටන් ගන්නවා. අනිවාර්යෙන් පන්සලක තිබිය යුතු ප්‍රධානම දේ දැන් එක පන්සලකවත් නැහැ. හැම පන්සලකම ලවුඩ් ස්පීකර් සෙට් එකක් තියෙනවා. ගාන්ට හරයක් තියෙන සභාවට ගෝසාව දෙනවා මිසක් සක්මන් කරන්න බෑ. අපි මේ නිසන්වනේ දිනු උනේම වෙන මොකක්වත්ම නිසා නෙවෙයි. සක්මනමයි. ඔයගොල්ලෝ කොච්චර මේ ස්තෝත්‍ර කිව්වත් මේකේ රහස තියෙන්නේ සක්මනේ. අපි යනවා ඊගා ප්‍රශ්නයකට. සයන්හස් මේක සතිපාසල ගැන ප්‍රශ්නය. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. අප පාසලේ පෙර පෝය හෝ පසු පෝය වැඩසටහන මාසිකව නොනවත්වාම් පැවැත්වේ. ඒ සඳහා වසර මට්ටමින් ගෞරවනීය ස්වාමින් වහන්සේ නමක් වැඩමවා කරවා ධර්ම දේශනාවක් හා දානමය වතාවක් කරනු ලැබේ. පාසල් දරුවන්ගේ මනස මනවින් පවත්වාගෙන යාමට සතිපාසල නම් වැඩසටහන ඊටමත් ඵලදායි සත්කාරයක් බව වටහා ගතිමි. භාවනාව තුළින් දරුවන්ගේ සති පිහිටුවා ගැනීමෙන් සමබර පෞරුෂයකින් හෙබි බුද්ධිමත් මනසකින් හෙබි නිරෝගී කාය වර්ධනයකින් යුත් සමබර පෞරුෂයකින් හෙබි දරුවෙක් බිහි කිරීමට සතිපාසල මා හැඟි ඔසුවක් මෙන් යයි සිතේ. එම නිසා සතිපාසලේ DVD තැටියක් සෑම පාසලකටම ලබා ගැනීමට අවස්ථාවක් ලබාගත හැකි නම් එය අගනා එය අනාගත දරු පරපුරෙහි වාසනාවකි. එයට හැකියාවක් තිබේද? ඒ ගැන පහදා දෙනු මැනවි. තෙරුවන් සරණයි. DVD එකක් තියා මොනම දෙයක්වත් දෙන්න ඉල්ලීමක් නැතුව. අපිට බෑ කිසි කෙනෙක් බුද්ධ ආගමට හරව ගන්න. අපිට ඕනකමකුත් නැහැ. ඒ නිසා අපිට තාම කිසි කෙනෙක්ගේ චෝදනාවක් නැහැ. අපි දීලා තියෙන්නේ මෙතෙක්කල් ඉල්ලීමක් ආර්දනාවක් නැත්තම් විතරයි. ඒක නිසා ওই ලේසියට පහසුට හිතන්න එපා ওই වැඩ. ඕවා මේ ලේචින් කරන්න පුළුවන් වැඩ නෙවෙයි. බුදුරජාණන් කියලා තියෙනවා සිවුරවත් පැවිද්දවත් දෙන්න එපයි කියලා ඉල්ලීමක් කරන්න නැතුව. ඒ නිසා කාට හරි දීලා කිව්වොත් එහෙම අපේ අපේ ඉස්කෝලේට ගෙනලා සතිපාසලක් දාලා තිනවා මේ කතෝලික ළමයි ඉන්නවා මුස්ලිම් ළමයි ඉන්න ඔක්කොම බුද්ධ හම්ර ගත්තයි කියලා. මටත් නඩු යනවා. ඒ ලොකු සංසල පුංචි කාලේ එතන මේ 40 ගණන් වල තිබුණු මුස්ලිම් කෝලහලේ 10 කණ්ඩායම ගෙනලා මුස්ලිම් පවුල් පහක් බුද්ධ ආගම් කෙරෙව්වලු. උන් ඒ වෙලාවේ බයට නැත්තම් ගහන නිසා බුද්ධ ආගම එළවසේ නඩුවක් දැම්මලු. මෙන්න මේ වගේ අපහසු කර තත්ත්වයක අපි ගෙනලා අපිට පංචිල් පද සමානම් කරලා විජහාට කාර්ය සභාව ඉදිරිපත් කරලා ලොකු සංසයේගේ නම අයින් කරලා ලයිස්තුවේ දායක සභාව නඩුව ගෙනිච්චා. ඕගොල්ලෝ හිතාන හිට මේවා නිකන් මේ බොහොම ලේසි වැඩ කියලා. මොනම දෙයක්වත් කිරිවත් දෙන්න එපා බබෙකුට අඬන්නේ නැතුව. කිරි දිරවන්නේ නැහැ. තනේ කිරි තිබුණාට සෙනෙහස තිබුණාට බබාලා ඇස් වෙනකන් කිරි දෙන්න එපා. ඕගොල්ලන්ට වෙලා තියෙන්නේ වස්තු වැඩි වෙලා පාවිච්චි කරගන්න දන්නේ නැහැ. දරුවෝ පාවිච්චි කරන්න දන්නේ නැහැ. අහම්බෙට වගේ මට දරුවෝ නැහැ. මට එකෙක් ගැනවත් හැඟීමක් නැහැ. ඒ නිසා මං කරන දේ 100% කරුණාවෙන් මං කරන්නේ. මොකද මට වෙහෙසක් නැහැ. දරුවෝ නොමගියත් මට ප්‍රශ්න නැහැ. හොත් පැති ගියත් ඒ නිසා මේ වැඩේ යනවා. මම සුජිත් කියන්න CD e දෙන්න පුළුවන් ඇමරිකාවට දෙනවනම් දෙන්න පුළුවන් අපිට. දෙන්නේ ප්‍රතිපත්තියක් වශයෙන් දෙන්නේ ඉල්ලීමක් කරනකම්. අඬනකම් එපා කිරි දෙන්න. මේ බුද්ධ ධර්ම වරද්ද ගත්තෙම ඔතන තමයි යන්නේ. මේ තරම් මහා විශාල දෙයක්. නැත්නම් ඕගොල්ලෝ මෙතෙන්ද ගෙනල්ලා මේ වැද්ද බැඳගෙන අටසිල් සමාදන් කරන මේ කරන්නේ මොකටද මේ? අපේ 100 ගාන දෙන්නේ ලංකාවේ බෞද්ධයෝ නැහැ. අපි කරන දැන් කැමති නම් වරෙන් මේ පාරේ ඇවිල්ලා තුන් සැරයක් වැඳලා ඉල්ලපන්. ඩොක්කක් අයින්ව මිසක් ඒත් දෙන්නේ නැහැ. හතිපත් හොඳට යනවා. කිසිම විදියකට කවදාකවත් ලිඛිත ඉල්ලීමක් නැතුව අපි මේ සදාචාර දේවල් කඩන්න යන්නේ. ඉල්ලපුව හැම දෙයක් මේ වෙනකොට කරලා තිනවා. පුළුවන් තරම් කරලා තියෙනවා. ඒක නිසා ඒ අවශ්‍ය තැනකින් ආවොත් දෙනවා. ඔව් කාට හරි අතටපත් වෙලා තියෙනවා නම් පත් වෙලා තියෙන එකක්වත් නුසුදුසුෙක් අතටපත් කරන්න එපා. ඒක ගැළපෙන්නේ නැහැ. නිකන් දුන්නයි කියලා හරියන්නේ නැහැ. ඒක ගැළපෙන්නේ නැහැ. ඒක දෙන්න ඕනේ දෝත හත් දෙක හොදාගෙන ඉන්න කෙනෙකුට. අපි දෙන්නත් ඕනේ අත් දෙක හොදාගෙන දෙන්න ඕනේ. සත්‍යවාස ලස්සන්ට යනවා ප්‍රධාන හේතුව කිසිම තැනක අපි පටවන්න යන්නෙත් නැහැ. පවරන්න යන්නෙත් නැහැ. ඉස්කෝල වලටත් ගියේ අපි අධ්‍යාපන ඇමතිතුමාගේ අවසර ඉල්ලා ගන්න. ඒ නිසා ඕනෙම තැනකට ඕනේ නම් දහම් පාසලකට හෝ පාසලකට ඒ සති පාසල පෙන්නයි. ඒකේ තියෙනවා ඉල්ලීමක් කරන හැදියා. එහෙම නැතුව යන්න එපා. මේ පොඩි ළමයි ගැන අනුකම්පා කරන්න. පොඩි ළමයි කියන්නේ මල් වගේ. තාමත්ම මෙලෙක් දෙයක්. ඒකට දෙන්න ඕනේ මාත්‍රාව තියාගන්න. දන්න විදියට ඒක තේරෙන්නේ නැහැ. හුඟ දෙනකොට තේරෙන්නේ නැහැ. කාපිරි ඇටෝම ගෙදර ගියා වගේ තීනවට කනවා. කාලා අන්තිමට දිරවන්නේ නැහැ. මේක මේක අපි යන්නේ කිසිම ආගමක් නැතුව ඉල්ලීමක් කෙරුවොත් දෙනවා. ඒ නිසා කාටද අවශ්‍ය නම් මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. අපි සුචිත බාර දුන්න වැඩි. අපි ළඟ තියෙන ඕනම බණක් නම් කරන්න විතරයි ඕනේ CD දෙනවා. අතිපාසලේ මම ඕඩර් කරලා තියෙනවා USB 200ක්. data pens හරි ගසලා ඕන කෙනෙකුට දෙනවා. හැබැයි ලිඛිතව ලියලා අස්සම් කරන්න ඕනේ. අහවල් තැන මම මේක පාවිච්චි කරන්න කියලා ඉච්චරයි අපට ඕන කරලා. ඒ එහෙම නැතුව ඔහොම නේ හැක්කරය ඇවිල්ලා ඉල්ලුවත් දෙන්නේ නැහැ. දෙන්නේ නැති මොකද මේ වටිනා දේවල් අතර මෙතන දාන්න එපා. ගෞරවයෙන් පාවිච්චි කරන්න ඕන. ඇතිනේ. දැන් අපිට තියෙන විනාඩි 35ක් විතර වගේ කාලයක් සක්මන් කරන්න. ඊට පස්සේ අපි තුරුන්ට රැස් වෙනවා නැවතත් පරියන්ක භාවනාවකට.